දැයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දෙසැම්බර් 8 වෙනිදා අපේ වැඩමුළුවේ ධර්ම දේශන වාරයටයි අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ශීඝ්‍රම දිනාය සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සම්මා සමාධි භික්ඛවේ අසති සම්මා සමාධි විපන්නස්ස අතූපනිසං හෝති අතා භූත ඥාන දස්සනං තීති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ඉදිරියට පියවරක් කියන්න බලාපොරොත්තු වෙන්නේ සති සම්පජාන සූත්‍රයේ. ඉතින් අපි මේ විදිහට ධර්ම પરම්පරාව තේරුම් ගත්ත තේරුම් ගන්නකොට අපිට තියෙන ලාභය තමයි අපි කොතනක වැටුණත් අපි දැනගන්නවා මෙන්න මෙතෙන් තමයි පටන් ගන්න ඕනේ ආපමුලට ගිහිල්ලා ටික ටික ටික ටික කරගෙන යන්න පුළුවන්. එimhe වැටෙන්නේ නැතුව එක දවසින් එක පාරින් යන කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. සෑහෙන ගාණක් වැඩිති කියන තමයි සරුවචන් ආංශය. හැබැයි වැඩිච්ච හැම වෙලාවෙම මතකයි ඊට පස්සේ බුදු වුණාට පස්සේ කියනවා මහන්නේ වෙන්න මෙහෙම මෙහෙමයි මෙහෙම වැටුනේ. වැටෙද්දිත් මම කවදාවත් ශ්‍රද්ධාව කඩාගත්තේ නැහැ. මම නැවත නැවතත් ආධුනිකයෙක් වගේ වැඩ කරපු නිසා මට ඒ අප්‍රතිහත වැඩ කරපු නිසා මට මේ අසීමිත වූ අනන්ත වූ ඥාන සම්භාරයක් ලැබුණායි කියලා. ඒ නිසා මේ අවස්ථාව වශයෙන් දැනගැනීමේ තියෙන අනුපූර්ව වැඩ පිළිවෙලක්. මේක හැරේ ලහින් ගිදී ඉන්න වගේ වෙන එකක් නෙවෙයි. වැටි වැටි වැටි වැටි යනකොට අර මුල් මුල් පියවර පිළිබඳව අපිට ලොකු පරිචයක් ලැබෙනවා. කොහොම වත්මත් අපිට ඒක හදා ගන්න පුළුවන්. හදාගත්ත පස්සේ ලොකු ලොකු දේවල් එච්චරම වැදගත් නැහැ. අවශ්‍ය වෙන්නේ වැටෙනට පස්සේ අර මුල් ටික හදා ගන්න එක. ඉතින් මුලින්ම තියෙන්නේ සති සම්පජඤ්ඤේ නැත්තම් සීනුවන කියන එක. ඒක ටිකක් බරපතල එකක්. ඒක ඉතින් අපිට තේරෙනවා එම ලේසි නැහැ. නමුත් යම් වෙලාවක අපි ඒ සතිය සුපටිච්චිත කරගත්තොත් එහෙම නැත්නම් සතිය මනාකොට තහවුරු කරගත්තොත් ඒක තමයි සති ප ဋ ාණ කියන වචනේ පාවිච්චි කරන්නේ සති ථාන සති ස්ථාපිත කරගන්නවා ස්ථානගත කරගන්නවා ඒ ස්ථානගත කිරීම ප කියන අර්ථයෙන් පක්ඛන්දිත්වා උග්ගන්තිත්වා පත්තරිත්වා පවත්තති කියලා අටුවා යුගයේදී ලොකු අර්ථයක් දීලා තිනවා සති කියන වචනයත් අට්ඨාන කියන තාන කියන වචනයත් අතරමැද ඒක තහවුරු කර ගැනීම වටිනාකම සලකලා තමයි මේ ප කියන අතරමැදි අකුරක් ඇවිල්ලා තියෙන්නේ ඒ නිසා සතිය පොඩ්ඩකින් ඇතුළට පස්සේ ඒක විසිරිලා දිගට පැතිරීමක් සිදු වෙනවා අන්නේ පැතිරීම වෙනකොට ඒක ස්ථානගත වෙනවා තහවුරු වෙනවා සතිපට්ඨානයක් බාටපත් වෙනවා අන්නේ වඩලනද සතිපට්ඨානේ තියෙනවනම් ඒ ඒ කෙනාට සතිපට්ඨානේ ආනිසංශයක් විදියට බයලජ්ජාව පහළ වෙනවා. ඉතින් මේ බයලජ්ජාව පහළ වීම සඳහා කලියුත්තක් නැහැයි කියලා කියන්න පුළුවන්. නමුත් එයා දන්නවනම් යම් තැනක මයිලක සතිය නම් තියෙනවා ඒ දා බයලජ්ජා නැතුව වැඩ කර බවක් මට තේරුණා. මම අනිත් දවසේ මේක පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ කියලා. අර තේරෙනවා මේ බයලජ්ජාව නැති වීම නිසා යම් හානියක් සිද්ධ වුණාට සති සම්පජඤ්ඤයට මොකුත් වෙලා නැහැ. ඒ නිසා ආයතරයක් සති සම්පජඤ්ඤයෙන් ඉදිරියට යන්න පුළුවන්. ඉතින් මේ විදිහට බය සත්‍යජ්ජාවයි සති සම්පජඤ්ඤයයි නැත්නම් සීනෝණයි දෙක එකතු වෙලා යනකොට එයාට තේරෙනවා ඒක හරිය වැදගත් තමන්ගේ ඉන්දිය සංවරය ඇති කරගන්න. තමන්ගේ ඇහැ යම් ප්‍රමාණයකට හික්මව ගන්න. කන කන නාසය දිව කය මන. එහෙම නැත්නම් මේ හය වැඩ කරන්නේ වල් සත්තු 6 දෙනෙක් වාගේ. මේ වල් සත්තු 6 දෙනා ලණු 6කින් යට ගහලා තිබ්බොත් එක සතෙක් සර්වඥාසේ දෙන උදාහරණය තමයි එක සතෙක් වතුරට අදිනවා. එක සතෙක් ඉගිලෙන්න හදනවා. තව සතෙක් ගොම් කොටට යන්න හදනවා. තව සතෙක් ගමට අදිනවා. මේ විදිහට මේ 6 දෙනා එකෙක් ජයගත්තොත් අනිත් පස් දෙනාම ඇදගෙන යනවා. අන්නේ වල් බూరు සත්තු 6 දෙනා කණුවක ගැහුවොත් කණුවක් ගහලා ඒක බැන්දොත් මොකද වෙන්නේ කියන තමයි බුදුරජාණන්සේ දෙන නිදර්ශනය. ඉතින් මේ හැම තැනම දුවන විවිධ රුචිකත්ව ඇති විවිධ ගෝචර භූමි ඇති අනු සතුන් ගැන කිසිම තැකීමක් නැති මේ එක සතෙක් ඇදගෙන යන්න ගත්තොත් අනික සේරම ඇදගෙන යනවා. එයා ගණන් ගන්නෑ ඇහැ ඉස්සර වුණොත් එහෙම කනට එන ශබ්ද, නාසයට එන ගඳ, දිවට එන රස මොකක්වත් නැහැ ඔක්කොම අහෝසි වෙනවා. ඉතින් අර සතිකුඤ්ඤේ ගැහුවට පස්සේ අදින බව හැබැයි නමුත් ලණුවේ දුරට විතරයි අදින්. යම් ප්‍රමාණයකට නිකන් දිගීලි කරපු හරකෙක් වාගේ. ලණුවේ ප්‍රමාණයට අදින්න පුළුවන්. ආන්නේ වෙනකොට තමයි තේරෙනවා ඉන්දිය සංවරය කියන්නේ 100 100ක්ම කන මොනට කියලා හරක ගැට ගන්න නෑ. අරක එහෙම දුවනවා. නමුත් යාර දැන් සීමාවක් තියෙනවා. මෙතනින් එහාට යන්න දෙන්නේ නෑ. ආන්නේ විදිහට ඉන්දිය සංවරය ආවට පස්සේ එයාට පුළුවන් සීලයක් අරසා කරන්න. එයාට පුළුවන් ඉක්මෙච්ච කෙනෙක් වෙන්න. සීලාචාර කෙනෙක් වෙන්න. සීතල කෙනෙක් වෙන්න. එහෙම නැත්නම් මේ මේ සත්තු හය දෙනාගෙන් කිසිම අපිට ආදායයක් නැහැ. ඒගොල්ලෝ ගාවදීනේ මුර්ග ගති. එයාට ඕන කරන එකම දේ සත්තුන්ට ඕන කරන එකම දේ ಜಾති භෝකෙකින් විතරයි. මේ මුළු ශරීරෙම හැදලා තියෙන්නේ මේ රසායනික ශරීරෙම හැදලා තියෙන්නේ ಜಾති භෝකෙකින් නැත්නම් පැවැත්ම. ඒකල්ලන්ගේ න්‍යායපත්‍රේ නැවැත්මක් ඇත්තෙම නැහැ. නැවැත්ම දෙන්නේ විනාශයක් විදිහට. දැන් සති සම්පජන්යෙන් පෙන්ලා දෙනවා ඔබ කඹරන්නේ මේ පැවැත්ම පවත්තන්න හදන සත්‍ය හය දිනේකට. උන්නයි කන්න දෙන්නේ බොන්න දෙන්නේ නාවන්නේ සලකන්නේ ඒක ලියලා මේ නිවන් වාගේ මාර්ගය වාගේ නැවැත්මක් හිතන කරන්නේ ගියාට ඔය අර අමන සත්තු හය දෙනාගේ මුකුත් හම්බ වෙන්නේ නැහැ. ඒ වෙනුවට ශික්ෂණ මාර්ගයේ පළවෙනිම ශික්ෂණය තමයි සීලය. ඉතින් ඒ කෙනා ඒ සීලයකට යම් අදිෂ්ඨානයක් ගත්තනම් අදිෂ්ඨානේ සතිය අනුභවයෙන් සම්පජඤ්ඤ මේ සත්‍ය සම්පජඤ්ඤ අනුභවයෙන් බයලජ්ජාවේ අනුභවයෙන් ඉන්දිය සංවරයෙන් සීලයට හොඳ අසුබිමක් ලැබෙනවා එතකොටම උසස් වීමක් ඇති වෙනවා සීලය කෙනෙක්ව ඔසවා තබනවා දුස්සීලකම කෙනෙක් විම දානවා ඒක නිසා යාට තේරෙනවා මේ මනුස්සකමේ වෙන සීලයෙන් තොරව අපි මොන જાති හම්බ කරත් ඒ ඔක්කොගෙම ඔය වගේ ආර්ය භාවයකට ඔසවා තැබීමක් වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි අද අපිට මේ තාක්ෂණයත් එක්ක වෙලා තියෙන මේ තාක්ෂණයේ කිසිම දැනක සීලයක් නැහැ. ඒ සීලේ නැතුව හම්බ කරන දේ වඳුරට දැලිපිය දුන්නවා. ඉතින් ඒකට කාට සීලේ නැති වුණත් සිල්වන්ත කෙනෙක් මේ ආයුධය පාවිච්චි කරන්න ගත්තොත් එයාට ගොඩක් කරගන්නවා. ඒ මොනක්වත් මේ තාක්ෂණ දන්න නිසා නෙවෙයි. තාක්ෂණ දන්න ඕන කෙනෙක් හයර කරගන්න පුළුවන්. උන් කොහොමඩක්ක සල්ලි වලට කඹරන જાතියි. ඌට දාලා රුපියල් 1000ක් කමාරක් වැඩි දීපු ගමන් ඕන එකෙක් බඩ ගහගෙන එනවා. ඔය තාක්ෂණයත් එක්ක ඔය අද තියෙන රැකියාව ස්වරූපේ සල්ලි වලට යට තියෙනවා. සීලේ ඒක ගන්න බෑ. යම් වෙලාවක යම් කිසි කෙනෙක් පොඩ්ඩක් සීල රැකලා මේ මිනිස්සු මෙච්චර දුක්ඛිත තත්ත්වයටපත් වෙනවා. මට අම්මට අප්පට අපච්චිට වෙන්නේ දෙන්න හරි, හාමුදුරන්ට පිස්සෙත් දෙන්න හරි අපි සීලක රකින්න කිව්වහම ගොඩාක් කරදර එන්න තියෙනවා අපෙන් වැළකීලා යනවා සීලාකර්ෂාව නිසා. අන්නේ ඒ කිනාට විතරක් සමාධියක් පිළිබඳව බලාපොරොත්තුවක් යන්න පුළුවන් නැත්තම් මෙච්චර කාර්යබහුල ලෝකයේ මෙච්චර සීක්‍රෙන් දුවන ලෝකයේ සමාධිය කියන වචනේ අහන්නවත් ලැබෙන්නේ නැහැ. තියෙන්නේම මේ කලබලයක්. ඒ නිසා සීලේ තියෙන කෙනාට සම්මා සමාධි කියලා තේරෙන්න පටන් අර ගන්නවා මේ මනුස්ස මනසේ තියෙන අවිධිමත් ගතිය තියෙන තාක්කල් මනස ඇතුලේ ගැටු. අරිසර සත්තු හය දෙනා වගේ. මේකේ දිශාගත වෙච්ච ගමන් අවිධිමත් පස්ස විධිමත් වෙච්ච ගමන් පුදුමාකාර ශක්තියක් තියෙනවා. ඉතින් අපි මේ භාවනාවෙන් කරන්නේ අර කොණ්ඩේ ගැට වැලිච්ච කොණ්ඩයක් වගේ පීර්ලා පීර්ලා පීර්ලා පීර්ලා ඔක එක පැත්තකට හරව ගන්න. කොණ්ඩයක් කැඩෙන්න දෙන්නේ නැහැ. මීට පීරනවා. පීනකොට පීනකොට ඊට පස්සේ ඕන කොණ්ඩ මොස්තරක් දාතයි. ඒව නැතුව කොණ්ඩ මොස්තර දාන්නේ මට මේ තාත්තේ තියෙන මිනිහට ඌවා දාලා නැහැ. මම මේ කියන්නේ ගෑනු කට්ටියත් එක්කම හැදිච්ච නිසා මම දැකලා තියෙනවා. කොස් ගහක් එහෙම ගැලවුණොත් කොණ්ඩේ පීනකොට අම්මෝ හරියට මේ කේස ධාතුවක් නැති වුණා වගේ බොහොම අරසා කරගෙන ඉනවා. නමුත් ඒ කොණ්ඩේ පීරන්නේ නැතුව වැඩක් නැහැ. යකඩකට වැඩි ලොකු වෙනසක් තියෙනවා කාන්දමේ කාන්දමේ අංශු දිශාගත වෙලා තියෙනවා. ඒකට නිත්‍ය හැසිරීමක් තියෙනවා. දැන් කොයි වෙලාවෙත් හැරෙන උතුරට. මේ යකඩ බිම ගහලා බිම ගහලා රත් කරලා කෙරුවොත් යකඩයක් බාටපත් වෙනවා. සමා වෙන්න මේ කාන්දම් කැලේ බිම ගහලා බිම ගහලා රත් කරුවා යකඩයක් බාටපත්. ඒ එයා කියත හැසිරීම නැති වෙනවා ඊට පස්සේ. එයා ඊට පස්සේ උතුරට හැරෙන්නේ නැහැ. එහෙම වගවීමක් නැහැ. ඒ නිසා අපි ළඟ තියෙන මේ සමාධියත් නැවතත් අපි කියන්නේ අංජපජල් කෙරුවොත් ආයසරයක් අපිට ඕනේ අකුසලයක් වෙන්න පුළුවන්. නමුත් මම දිශාගත කෙරුවට පස්සේ ඇති වෙන මේ ශක්තිය ඒක මහ පුදුමාකාර දෙයක්. මේ දිශාගත වෙච්ච ගමන් සමාධිය හරහා නැත්තම් සම්මා සමාධිය හරහා පුදුම දර්ශනයක් පේන්න පටන් ගන්නවා මේ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ කියලා. ඒක තමයි අතීතයේ කරපු දේවල් වල මොකද්ද චාරේ? මොකද්ද න්‍යාය පත්‍රේ? කිසිම නැහැ රැළ ගහන දිහාට ඇදගෙන යන සල්වීනියා ටිකක් වගේ උලන් අතර අදිනවා. එතකොට අර පේන ඒ යථා භූත ඥානෙ අපි කියන මේ සම්මා සමාධිය නිසා ඇතිවෙන යථා භූත ඥානෙ ඇති වෙනකොට එයාට පේනවා මේ ගමන ගියොත් දැන් යන්නේ කේල් ගහ කණ්ඩායම එකක්. මේකා යන්නේ පොල් ගහ කණ්ඩායම්. දැන් මේක වෙන්නේ. ඒකට මිනිස්සු කියනවා උඹ මේ පිස්සු ගෙලින්නේ. එහෙම එකක් ඇත්තේ නෑ. එවනම් ඔහොම කියන්න පුළුවන් දකින්න ගතියක් තියෙනවා. අපිටත් තියෙන ඉබය. ඉතින් මේ මනුස්සයා කිව්වොත් එහෙම නෑ මේක ධර්ම પરම්පරාවකින් ප්‍රතිඵලයක් වෙන්නේ නෑ. එහෙම වෙන්න බෑ. මේ ලෝකේ ඔය කියන දේ තියෙනවා අපිට පේනවා. තියෙන දේ පේන, පේන දේ තියෙන ලෝකයක් නැති. නමුත් යථාභූත ඥාන දර්ශනේ තියෙන එකනට මේ රේකී ක්‍රමේ විතරක් නෙවෙයි. පටිච්ච සමුප්පාදේ සහ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය කියන තේරෙනවා. ඉතින් ඒක වෙනකොට පේනවා මේ මොනම සිද්ධියක්වත් මේ ලෝකේ ඒක හේතුකව වෙන්නේ නැහැ. රේකී ක්‍රමයේ ඒක හේතු එක හේතුවක් නිසා එක ඵලයක් ලැබෙනවා කියන තමයි කලු ලෑල්ලේ අපි පමේ සිට දකුණට ලියන්නේ. කවම කවදාකවත් ඒක හේතුවක් නිසා ඵලයක් ලැබෙන්නේ නැහැ. හේතු ආශක්තිය. හේතු රාශියක් නිසා කවදාකවත් එක ඵලයක් ලැබෙන්නේ නැහැ. හේතු රාශිය නිසා ඵල රාශියක් ලැබෙනවා. ඒ නිසා රේඛීය මනසට තේරෙන්නේ එකින් එකට යන සම්බන්ධය විතරයි. ඒකට අදාළ වෙන හේතු රාශිය සහයෙන් ලැබෙන අතුරු ඵල රාශිය හිතා ගන්න අමාරුයි. ඉතින් ඒක නිසා අර රේඛීය ක්‍රමයට මොන සමීකරණේ හැදුවත් ගමන සිද්ධ වෙන්නේ මේට්‍රික්ස් එකක එහෙම නැත්නම් බහුවිධ මානවල ඒක දකින්න අමාරුයි. ඒක නිසා දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න සාමාන්‍ය බුද්ධිය අඩු වෙනවා. most uncommon thing is the common sense කියලා කියනවා. මිනිසුන්ට ඇත්තෙම නෑ මේ පරිසරය රත් වෙනවා, මාව දූෂණය වෙනවා, පරිසර දූෂණයට යනවා කාලල්ල. මගේ පඩිය වැඩි වෙනවා නම් තිබුණට වැඩිය ඕන දෙයක් වෙච්චා. ආන්නේ වගේ දෙයකට යනකොට ඒ සීලයක් සහ සමාධියක් සහ ඒ යථාභූත ඥාන දර්ශනේ නැති කෙනාට හැඟීමක් නැති වෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි ඒ ආහන දකින්න ආදී මේ සංසිද්ධියක ඒ හැම චිත්තක්ෂණය හැම ඇසීමක්ම හැම දැකීමකම එක්ක අපාය එක්ක නිවන තියෙන බව තේරෙනවා. මේ හැම අවස්ථාවකම කොච්චර විනිශ්චිතද කොච්චර තීරණාත්මකව කිව්වත් හැම අවස්ථාවම ක්ෂණ සම්පත්තියක් කියලා කියනවා. අපි බලන්නේ නැහැ මෛත්‍රී බුදුහමරුව ආවට පස්සේ මේක නිකන් උඩීම ගිහිල්ලා අර ලිලව පැට බඩ බැඳගෙන පනින්න වගේ අත්ෙන් අතක ඩොක් කාලා ගිල උස්සලා ගිල නිවනට තමයි කියලා. අපි මේ දාන සීල ටිකක් කරගෙන හිටියොත් ඒක ගෙවලා මෛත්‍රී බුදුහමරුවන් කියලා නිවන් දක්ක ගන්න පුළුවන්. මේ ක්ෂණ සම්පත්තිය දැන් ඕනේ නැහැ. නැත්නම් තරුණ කෙනෙක් යවල කියන දැම්ම ඕනේ 60 පෙන්නට පස්සේ ඉතින් කරත් ඇයි වෙනවා කරන්න දෙයක් නැහැ ඒ නිසා දැම්ම භාවනා කරන්න ඕනේ දැම්ම පන්සල් යන්න ඕනෙත් නැහැ මේ දැන් ඉන්න චිත්තක්ෂණයක තියෙන වටිනාකම ක්ෂණය ඒකට කියන ආවස්තික වටිනාකම කියලා opportunity cost එක තේරෙන්නේ අපිට හිතනවා මේ බණ භාවනා වෙනකොට කියක් හරි හම්බ කරන එක කොහොමදත් හොඳයි මොන දෙයකට උනක් පාවිච්චි කරත හැකිනේ බණ භාවනා කරන්නේ නිකන් කාලේ නැස්වීමක් වෙනවනේ ඉතින් ඒ නිසා අහනවා ස්වාමීන් වහන්සේ මෙහෙමයි දැන් මට නම් තේරෙනවා දවසට කොච්චර වෙලා භාවනා කරොත් ඇද්ද කියලා. ඒ කියන්නේ පිස්සු ගෙලින්න කොච්චර කල් ඕනේද කියලා යහන්නේ. ඒ කිව්වොත් එහෙම අපෝ පැයක් කරුවොත් ඇති කියලා අඩේ. හරි ෂොක්ට පැය 23ක් පිස්සු කෙලින්න පුළුවන්. මේ සාමාන්‍යයෙන් සෝ ගුරුවරයා එයා අමෘත් එක්ක වැඩ කරන්න කරන්නේ. මේ භාවනා කරගෙන යනකොට යථාභූත ඥාන දර්ශනේ පහළ වෙනකොට මේ ඇති වෙන ක්ෂණ චිත්තක්ෂණික වටනාකමට කියන්නේ සංවේගය කියලා. අර වෙන වෙනකට වැඩිය දැකපු නැති කෙනාට වැඩිය ලොකු සංවේගයක් පහළ වෙනවා. ඒතර පේනවා මේ රූපයක් බලන හැම වෙලාවෙම සද්දයක් අහන හැම වෙලාවෙම ගඳක් රසක් පහසක් ලබන හැම වෙලාවෙම සම්පූර්ණ චිත්ත නියාමයක් වැඩ කරන්නේ එක තැනක හෝ නතරලා බලන්න පුළුවන්. එක තැනක හෝ මේක ෆ්‍රීස් කරලා නැත්නම් ගල් කරලා බලන්න පුළුවන් නම් මේ බුදු දානසෙ පෙන්නපු ඔක්කොම පටිච්චසමුප්පාදයේ තියෙනවා. ඒකට මේ පටිච්චසමුප්පාදයට ක්ලාසස් ගිහිල්ලා පාඩම් පන්ති ඉගෙනගෙන පොත්පත් පෙරලා පෙරලා ඉන්න කතාව නෙවෙයි පේන්නේ. ඒ වෙලාවේ ඒ ඇති වෙන දේ පේන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි. මේ බුදු දානසෙ දේශනා කරපු සූත්‍රයක තියෙන ගැඹුර මේ අනික් කෙනෙකුට කියනට වැඩිය තේරෙන පටන් ගන්නවා. එතකොට තේරෙනවා මෙහෙම නැතුව යථාභූත ඥාන දර්ශනේ නැතුව බුදුබණ කියවොත් හැම වචනයක්ම බුදුරජාන්සේ දේශනා කරපු එකට විරුද්ධ පදයක් බුදුහාමුදුරම දේශනා කළා කියලා. සත්‍ය දෙකක් කියලා කියන බුදුහාමුදුරේ වචන දෙකක් නැහැ බුදුහාමුදුරේ එකම වචනය තියෙන්නේ කියලා. නමුත් එක තැනක කියනවා ආත්මයක් නැහැ කියලා. අනිත් තැන කියනවා උඹට ආත්මයෙන් පිට වෙන සරණක් ඇත්තෙත් නැහැ කියලා. පැහැදිලිවම මේ දෙක ගැටෙනවා. ඒක හොයන්න ගියාම මේ යථාභූත ඥාන දර්ශනේ නැතුව හොයන්න ගියාම ඒ ශාසනයෙම නැත්තම් මේ මූලධර්ම වල පුදුමාකාර ප්‍රශ්නතෝගයක් තියෙනවා. හැබැයි අර කොන්නේ පීරලා ගොන්න මොස්තර දාන්න යනවා වගේ සමාධියක් යථාභූත ඥාන දර්ශනය බලන කන්ටෙක්ස්ටුවලියේ තියෙන පසුබිමත් එක්ක බැලුවේ නැත්තම් මේක දිහා බැලුවොත් හරි හුරස්පරස් යනවා. ඒක නිසා දැනට බටහිර ලෝකයේ ඒ ස්නායු ශෛල විද්‍යාව පිළිබඳව මොළයේ පිළිබඳව එහෙම නැත්නම් මානසික රෝග පිළිබඳව හොයාගෙන යනකොට ඒගොල්ලෝ හොයාගන්න දේවල් හරියට පරස්පර විරෝධී. හරි මොන තාලෙවත් කියන්න බෑ. මේක මේ පරිශ්‍රණේ නම් ඇත්ත. නමුත් අපි දන්න න්‍යායට ඒක ගැලපෙන්නේ නැහැ. ඒක දිහා හුදුවට බලනකොට පේනවා මේ මිනිස්සු මේකට විසරදේ වගේ උත්තර බඳින්නේ බුද්ධ ආගමෙන් කොපි කරලා ඉන්නේ. අධ්‍යයත ගිහිල්ලා බුද්ධ ආගමේ තියෙන එකක් කොපි කරලා තමයි මේ තේලම් තේරෙන්නේ. තේලම් තේරම දාන්නේ. මේ ලෝකෙට සත්තු පිටින් ආවද නැත්නම් මෙහෙන් හැදිුණාද? RNA DNA අණු හැදිලා මේක තුලින් මේ රසායනික බොයිලේ තුල සත්ත්ව හැදුනද පිටින් ආවද කියලා බුදු අම්මේ ඇපොලෝ 11ම මේ හන්දට යනකොට ගියේ බලන්න එහෙත් සත්තු ඉන්නවාද ඒ හැදුනේ කොහොමද කියලා අන්තිමට ගා මේක පිටින් එන්න ඇති කියන මොකද අග්ගඤ්ඤ සූත්‍රයේ බුදුහාමුදුරු කියලා තියෙනවා පිටින් ආවේ කියලා. ඉතින් ඒ කියපේ ගාට මෙන්න Nobel Prize හම්බෙලා මේ හින කචලු මේ හීනෙන් බයලා කරපු කතාවක් මේ තියෙන්නේ. පරිශනයක් න ะ ලොකෝට කියලා කියනවා. මේ දරුවත් යන අන්තිට කලින් කියලා තියෙනවා මේකට පිටේ ඉන්න බ්‍රහ්ම ලෝක වලින් කට්ටිය ඇවිල්ලා තමයි පටන් ගත්තේ කියලා. ඕනම විද්‍යානුකූලව ගහලා තියෙන රිසර්ච් පේපර් එකක් එක්ක පට ගොඩාක් කියන කියන ගිල අන්තිමට කට්ටිය මේක දෙලා සම්මන්ත්‍රණයක් කියලා කියන අපි මේක මෙහෙම කියමු. මේක මෙහෙම වෙන්න ඇති කියලා බලනකොට ඒක තමයි බුදුහාමුදුරු දේශනා කළා කියන්නේ. ඉතින් ඒ ඒ මේක දිහා බලනකොට පේනවා මේ මේ ඥාණය මේගොල්ලෝ හොරගම් කරලා වගේ මේක ඇමරිකාව හොයාගත්ත එකක් කියලා තමයි කියන්න හදන්නේ. එහෙම නැත්නම් අපේම නිෂ්පාදනය කවි පරිශන කරලා කරගත් එකක් කියලා. නමුත් කිසිම පරිශනයක ප්‍රතිපත වලින් ඒකද මේකද කියාගන්න පුළුවන් කමක් නැත්තේ. ඒ වැනෙන වෙලාවට අර සර්වඥාන්සිකෙන් තමයි ණයට ගන්නෙ මේ කතාව. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා තිබුණා කොහොම කරත් හැන්දෑ වෙනකොට මගේ නැවත් යාත්‍රා කරන්නේ ෂෝපන්හාවර්ගේ වරායට තමයි කියලා. ශෝපනාව තමයි ලංකාවේ තිබුණ ලෝකේ තිබුණ බුද්ධ ආගම ජර්මනි ඉස්ලාම් බටහිර රට ගෙනිච්චේ. ඉතින් ඔක්කොමලා කියනවා මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඉදිරිපත් කරන බටහිර මානසික විද්‍යාව මේ සරුවච්චන් වහන්සේගෙන් කොපි කරපු එකක්ද කියලා. ඒ අන්තිම කාලේ තමයි කිව්වේ මේ ශෝපනාවගේ ඉන්න තැන තමයි මාත් කිට්ටු වෙන්නේ කියලා. කාල් මාක්ස් උමා ධම්මි ක්‍රම බුද්ධ ආගම විරුද්ධයි නැත්නම් කියන්නේ කොමියුනිස්ට් ධර්මයේ දාන්න කෙනේ භෞතිකවාදී කියලා. එතුමා ප්‍රසිද්ධ කරපු නැති ලිපියක තමන්ගේ දුවට කියනවලු මේ දවස්වල මම ඉන්නේ පුදුමාකාර විවේකයක මම පුළුවන් තරම් ඇවිදිනවා හරියටම බෞද්ධ භික්ෂුවක් සක්මන් කරනවා මට මතක් වෙනවා කියලා. ඉතින් ඒ නිවන් සතුටුම දැනීමක් තිබිලා තියෙනවා. දැන් අපේ බෞද්ධයෝ දන්නේ නැහැ සක්මන් කියන්නේ මොකක්ද කියලා. අර මංසය එදවලත් දැනගෙන ඉඳලා තියෙනවා. ඉතින් ඒ ඒ ආభాෂය හරහාද මේ කාවේ. ඉතින් මං ගිහිල්ලා ඕක ඇහුවා අපේ බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් ඉන්න කාලේ මං ජීවේ ඉන්න කාලේ ස්වාමීන් මේ හොඳට පොතක් කියවන යනකොට තියෙන මේක මේ අවිනිශ්චිත தත්ත්වයකට ආවොත් ඒකදෝ මේකදෝ කියන එක මනසට ගහනවා හරියට බලනකොට බුදුහාමුදුරු කියපේ. ඉතින් මේ මිසු මේ තමන්ගේ ස්වම්භෝ ඥාණයෙන් ගන්නවද? එහෙම නැත්නම් මෙතෙන් එන්නේ කොහේද කියලා සරුවත්තරනාංශයේ පහළ වුණාට පස්සේ මේ සත්‍ය කියන එක කාටවත් සීමා වෙලා නැහැ ඕන කෙනෙකුට ගන්න පුළුවන්. ඒ නිසා ඊට පස්සේ තමයි මානවයා සියලු ආගම් සංවිධානය කරගත්තා. ඒකෙත් මේ බුද්ධ ඥානසිකේ දැනෝ හැම තැනම තියෙනවා අපිට කියන්න බෑ මේක දෙන්න එපා. ඒක බෞද්ධයන් විතරයි කියලා එහෙම එකක් නැහැ. ඉතින් හුද්ද ගැඹුරු කරුණු ඒ Hindu පුරාණේ සයිකියාට්‍රික් පොත්වල තියෙන බලනකොට කොහොමද මේක ගිහිල්ලා මේ බුදුහාමුදුරෝ දේශනා කරපු වෙලාවේ එක්කෝ පරිණාම වශයෙන් අපි පෙර ආත්මවල ඉව කරලා කරලා අපිට ඒක සම්බන්ධ වෙලා ඇති. එහෙම නැත්නම් පරිණාමයේදී අපේ යම් ක්‍රමයකට මේවා ඥානගත වෙනවා. පරණ දේවල්ට ගියාට පස්සේ ඒක ඉතින් පරම්පරාවෙන් පරම්පරාවට යනවා. ඉතින් ඒක නිසා මේ යථා භූත ඥාන දර්ශනේ පහළ වුණාට පස්සේ තමයි මනුස්ස මනස කියන්නේ. අපි දැනට යන්නේ තන්නේ ක්‍රම ඔය අම්මයි තාත්තයි අපිට දාපු ඔලුවට දාපු එකක් දිගේ තමයි. නමුත් සීලේක පිළිලා සමාධියක පිළිලා යථා භූත ඥාන දර්ශනේ වලට පේනවා. අපේ මනසක තියෙන හැකියාව මේ වේකීය ක්‍රමයට කොටු කරන්න බෑ. කොටු කෙරුවොත් නැත්තම්. මේක කියනවා අන්‍යෝන්‍ය ප්‍රත්‍යය කියලා එකක්. එහෙම නැත්තම් මේ පටිච්චසමුපාදේ වගේම ඒ අන්‍යෝන්‍ය ප්‍රත්‍යයට යනකොට හේතුවම ඵලය වෙනවා ඵලය හේතුවක් වෙනවා. ඉතින් අපි හිතන්නේ හේතුවෙන් ඵලයක් ආවනම් ඒ ඵලය ආයේ හේතුවක් වෙන්න බෑ. එහෙම නැත්තම් අම්මා දරුවා වැදුවා නම් ඒ දරුවට ආයේ අම්මා කෙනෙක් වදන්න බෑ. අම්මත් බය දරුවෝ බය. ඉතින් නිකන් අහන්න බෑනේ දරුවෙක් හම්බෙලා නැති අම්මගේ උට අම්ම කියනවද කියලා. දරුවා හම්බෙච්ච නෑමයි අම්මා අම්මා වෙන්නේ. නැත්නම් අම්මා වෙන්නේ නෑ. දරුවා තමයි අම්මා වෙන්නේ. මේ මූල ධර්මානුකූලව. දරුවා හම්බෙලා නැත්නම් වඳ ගෑනියන්නේ අම්මා කියන්නේ නෑ. ඒ නිසා මේ හැම තැනකදීම දැන් අම්මා කෙනෙක් වෙන්න මෙයා දරුවෙක් හම්බ වෙන නිසා දරුවා හම්බ වෙනවා කියලා කියන අම්මා මාතෘත්වය ලබනවා. සර්වඥාන්සේ නිකමටවත් ඒ ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරන වෙලාවේ කොණ්ඩඤ්ඤ සාංශේ සෝවානුනේ නැත්නම් බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්ධ වෙන්නේ සම්බුද්ධ විතරයි. සම්බුද්ධ වෙන කවුරුහරි තව නිවන් දක්කන්න. ඉතින් නිවන් දක්කන එක නිවන් දකින්න කෙනා බුදුහාමුදුරුවන්ගේ தත්ත්වය උසස් කරනවා. ඉතින් මේ හැම දෙයකම අන්‍යෝන්‍ය ප්‍රත්‍යක් තියෙනවා. ඒ ප්‍රත්‍ය අපිට හිතා ගන්නවත් බෑ. අපි හිතන්නේ අපි කාටවත් මොනවද දෙනවද කියලා. නෑ. ඒ මනසත් මොකද්ද අපිට දෙනවා. ඒ ඒ ගනුදෙනුව ඒ සිදුවෙන සිදුවීම තේරුම් අරගන්න නම් මේක පණ තියෙන ලෝකේ පණ නැති ලෝකේ රූපවල නාමවල කියලා නෑ සම්නික්‍රම මේ ගනුදෙනුවක් මේකේ තියෙනවා. ඒ ගනුදෙනුව මම කියාගත්තොත් මගේ කියාගත්තොත් මම එකෙන් විදවනවා. මම එහෙම කිව්වත් නැතත් ඒක එහෙම තමයි සිද්ධ වෙන්නේ. අන්න ඒව ගනුදෙනුවක් තමයි රූප වර්ණය කියන්නේ. අන්න ඒව ගනුදෙනුවක් තමයි ශබ්දානවා කියන්නේ. අන්න ඒව ගනුදෙනුවක් තමයි ගන්ධ රස පහස ලබනවා කියලා කියන්නේ. ඒක මම රූපයක් දැක්කා කියලා ඒ ඥානানন্দ සෝහන්සේ කියනවා. කැලිය විදිනකොට හොඳ ශාක විද්‍යාව පිළිබඳ විශේෂඥ කියමු. එයා දකින්න මලක් තාම වර්ගීකරණය කළා නැහැ. නම් කරපු නැති. එතකොට එයා ඒකට නමක් දානවා මාදුටු මල කියලා. ඉතින්නේ එයා ඒ පේටන්ට් රෙකෝඩ් කරනවා පටස් ගාලා ගිහලා ඇමරිකාවේ. ඒ මල මම දැකපු මල. කියලා දකිද හැම එකකින්ම අපි අඳිනවා. ඊට පස්සේ ඒ මල ගැන කවුරු හරිම කතා කරොත් මේ අර නඩු දානෙන් බැල බලන්න මේ මල මමයි දැක්කේ. ඒක මගේ මල. ඉතින් මේ ළඟදී තිබුණා මේ පොළවේ පොඩි මූණේ පොඩි මේ අඟක් වගේ තියෙන ගෙම්බෙක් ඉන්නවලු මේ සිංහරාජාට කිව්වා. ඒක ලියුමක් කියලා දෙන පත්‍රයට මේ ළඟදී සුද්දෙක් ඇවිල්ලා ඌ මාව දැක්කා. ඒ නිසා ඌ පේටන්ට් රෙකෝඩ් කරා මං ගැන පරීක්ෂණ කරන්න එන්න එපා. ඊට පස්සේ ඕගොල්ලෝ ලංකාවේ හිටියත් මං මේ සිංහරාජ හිටියත් මං ගැන පරීක්ෂණ කරන්න පුළන්නේ සුද්දට විතරයි දැන්. මම මේ දේ මෙසේ පොරක් නෙවෙයි දැන්. මොකද සුද්දෙක් තමයි මම ඉස්ලාම් දැක්කේ. මේ ගැලේ දෙන්නේ කැවිද්දලු පාරේ යනකොට ඉස්සල ගිය මිනිස්සයා දැක්කලු පාර අයින හොඳ මේ මුවාත කියන පොරක් වැටලා තියෙනවා. ඌ විජහට අරගෙන අතර ගත්තා. ඉතින් අලු අලු මොකද්ද මචං කියලා. උඹට වැඩක් නැහැ නේ මේක මං දැක්කේ මේක මගේ කිව්වා. දැන් මං ඇහුවේ මොකද්ද කියලා නෑ පෙන්නන්නේ නෑ. මේ දෙන්න මෙහෙම යනකොට පිටිපස්සෙන් දුවගෙන ඇවිල්ලා එකෙක් කවලු කවුරු හරි මගේ පොරව ගත්තද කියලා ඇහුවා. ඒ පිටිපස්සේ ගියකව නෑ කියලා ඉස්සරහට දැක්කට පස්සේ උගේ ඉන්නේ ඉන්නවද කියලා හොඳටම ගැහුවා. ඒක පාරායන ජීවන ප්‍රෝසණ යන්නේ તો කිස්තෙද්ද මේ මාර්ගය නේද ඒකද අරෝ කියන්නේ අපි දෙන්නම දැක්කේ කියලා අරෝ කියන්නේ නෑ ඔයා දැන් කියවන ඔයා දැක්කේ කියලා දැන් අයිති ඔයාටනේ එනම් කුටි ගන්න ඕක තමයි අපිට වෙලා තියෙන අපි හම්බ කරන හැම දෙයකම කුටි ගන්න අපි දකින හැම දෙයකම අකුසල් කරගන්නවා අපි ගන්ධ රස පහස බලන හැම දෙයකම අන්තිමට මරණ මොහොත වෙනකොට විසඳා ගන්න බැරුව පොදියක් කර තියාගෙන යනවා ඉතින් මෙන්න මේ විදිහේ වල්බෝත හත්තු 6 දිනක් රැස් කරන මේ ශක්තිය විනිවෙන් වද විදින මේ පු탁ජනයට ඇත්තටම හවුහරණක් නැත. එහෙම නැත්තම් මේ කියන පටිච්චසමුපාද ක්‍රමයෙන් නැත්තම් ධර්ම પરම්පරාව හැටියට මේ සති සම්පජාන්නේ ඉන්දිය සංවරය නෑ බයලජ්ජාව ඉන්දිය සංවරය සීලය සමාධිය යථාභූත ඥාන දර්ශනය හරහා මේ මහා විශාල මේ සංතතිය මොන විදිහින් හරි පාලනය කරගන්න බැරිද කියලා බැලුවොත් බුදුජාණන් වහන්සේ යථාභූත ඥාන දර්ශනේ ඇති කෙනත් තථාභූත ඥාන දර්ශනේ නැති කෙනත් අතර පෙන්ලා දෙන මේ මනුෂයා මේ ජීවිතයේදීම පරිණාමයක් ලබනවා මේ ධර්ම પરම්පරාව අප නිසා එයාට වෙනදා ඒ දේවල් හතට අත ගන්නකොට ඇති වෙන්න පුළුවන් අකුසල් දැන් අත දකිනවා සමානලට අකුසල් සිද්ධ වෙනවා. සමානලට අකුසල් නොවි අදියට මේ විදුලිය යම් තැනක විවුර්ත වෙලා තියෙනවා නම් අතේ රබර් ග්ලව් එකක් දාගෙන අත ගෑවොත් වදින්නේ නැහැ. යම් වෙලාවට රබර් ග්ලව් එකක් දාන්න නැතුව අත ගෑවොත් විදුලිය දන්නේ මේ ඇල්ලුව ගෑනු කෙනෙක්ට පිළිම කෙරෙද්දි කියලා අත තියනවත් එක්කම වදිනවා. එහෙම නැත්නම් රබන් දාගෙන ඉන්න අත රබර් ග්ලව් එකේ තුවාලයක් තිබුණොත් වදිනවා. අන්න ඒ වගේ ඒ අහන දකින හැම වෙලාවකම මේකේ කර්ම ශක්තියක් ඇති වෙන ක්‍රමයක් සහ මේ කර්ම ශක්තිය ඇති වෙන ස්වરૂපයේ දැකීම හරහා ඥානයක් පහළ වෙන ක්‍රමයක් තියෙනවා. ඒක සිද්ධ වෙන්නේ වේදය නැත්නම් වේතනාව පහළ වෙන තැන තමයි. වේදනාව පහළ වෙන හැටි දැක්කම ඒක වේදයක් වෙනවා ප්‍රතිවේදයක් වෙනවා. දැක්කේ නැත්නම් වේදනට අහු වෙලා යනවා. ඒක තමයි මේ සැප හොයන කච්චියට වෙන්නේ. ඒගොල්ලෝ ඉන්නේ විතරෝම සැප හොයනවා. එහෙම නැත්නම් ප්‍රෙෂර් ප්‍රින්සිපල්. තිරිසනුත් එකයි, පුතඥයත් එකයි. ඉතින් ඒ තරම් සැප හොයාගෙන යන කෙනෙකුට හම්බ වෙච්ච බඩකටුවක් නැහැ. මරනකොට හැම එකම ඌනව, අතෘප්තිකරව, කාමදාසෝ මරනවා. මොනම එකෙකුටවත් හම්බෙලා අහලා දෙන දේ බලන්න මරන වෙලාවේදී අනේ මචං මම නම් මේක දැක්කා මට යන්න පුළුවන් කිසි කරදරයක් නැතුව මගේ හරි කියලා චෙක් කරා. ඉතින් මේ වේදනාව ඇති වෙන අවස්ථාව අපි හොඳට පරීක්ෂා කරලා බැලුවොත් එහෙම නැත්නම් මේ බුදුහාමුදුරු දීලා තියෙන උපමානය දිගේ බැලුවොත් යථාභූත ඥාන දර්ශනේ ඇති වෙච්ච කෙනා වේදනාව දිහා කොහොමද කටයුතු කරන්නේ යථාභූත ඥාන දර්ශනේ ඇති වෙච්ච නැති කෙනා එහෙම නැත්නම් ඒ සුදුසුකම් නැති එක නයම කරන්නේ කොහොමද කියලා බැලුවොත් පුදුමාකාර වෙනසක් තියෙනවා ඒක හරියට විදුලිය දැනගෙන විදුලිය අත ගන්න එකනයි විදුලිය දන්නේ නැතුව අත ගන්න එකනයි අතර ලොකු වෙනසක් තියෙනවා වගේ ඉතින් ඒක සම්බන්ධයෙන් සූත්‍ර රාශියක් බුදුරජාන්සේ දේශනා කළා තියෙනවා. පෙළුව බැලුවට මේ සූත්‍ර අතර පටලවිල්ලක් තියෙනවා. ඒක පෙන්ලා දීලා තියෙනවා අවිජ්ජාපච්චය සංකාර සංකාරපච්චය විඥාන විඥානපච්චය නාම රූප නාම රූපපච්චය සලආයතන සලආයතනපච්චය පස්ස පස්සපච්චය වේදන වේදනාපච්චය තණ්හා ඊට පස්සේ ඉතින් දෙකටම පව දැන් මෙතෙන්ද එනකම් මේ අවිද්‍යාව කරගන්න දෙයක් නැහැ මේ අපිට ස්පර්ශය ආපු තැන වෙනකන් ඒ චිත්ත වීදියේදී අපිට කොහොමදක්ක පාලනය කරන්න බෑ සතියට යට කරන්න බෑ සමාධියට යට කරන්න බෑ සීලයට යන්න මේ වේදනාව පහළ වෙච්ච තැන ඉඳලා ඉදිරියට වේදනාව විඳින්න යන්නේ නැතුව මේ දැන් ඔන්න වැඩේ පටන් අරගත්ත මෙතනම මේ සතිය නෙවෙයි ඒකට සම්පජඤ්ඤයත් එක්ක ලොකු අවදීක හිටියොත් වේදනාවෙන් පස්සේ වැඩ එන සිද්ධිය බලහන් හිටියොත් එක සැරේ අහුවෙන්නේ නැහැ දෙකේදී අහුවෙන්නේ නැහැ 3 4 5 6 බලනකොට අපිට තේරෙනවා මෙතන ඇත්තටම අපිට පුංචි ඉඩපස්තාවක් තියෙනවා මෙතනින් ඉදිරියට මේ එන ජවය කණ්ඩ දෙන්නේ නැතුව මෙතන පොඩ්ඩක් නතර කරන්න පුළුවන් අවස්ථාවක් වේදනාව එනකොටම දන්නවනම් දැන් ඒක සඳහා දැනගන්න ඕනේ මගේ ඇහෙන් තමයි දැන් මේ වේදනාව එන්නේ. ඒකට අපි දන්නවා සන්තෝෂ වෙන්න පුළුවන්. කණී මේ වෙලාවේ මොකක්වත් වෙන්නේ නැහැ. නාසෙත් නැහැ, දිවෙත් නැහැ, කොහොමවත් නැහැ. දැන් ඇහි වේදනාව නැත්තම් මම දකින්නේ. මගේ විඥානේ වැඩ කරන්නේ ඇහි. චක්කු විඥානේ බාටපත් වෙලා. ඉතින් අපිට මේ චක්කු විඥානයේ ක්‍රියාකලාපයට පූර්ණ අවධානය යොමු කරන්න පුළුවන් නම් අපිට කණේ වෙන දේ ගැන හොයන්න කවුරක්වත් ඕනේ නැහැ. මොකද ඒක දී ඇති දත්යන් වල හැටියට එතන මුකුත් වෙන්නේ නැහැ. අපිට බය වෙන්න දෙයක් නැහැ. දැන් නම් රූප බලමින් ඉන්නවනේ එතනමයි බලන්න ඕනේ. අතීත රූපත් නෙවෙයි අනාගත රූපත් නෙවෙයි සද්දත් නෙවෙයි මේ ගන්ධත් නෙවෙයි රසත් නෙවෙයි පහසත් නෙවෙයි අන්නේ දැන් රූප කලමින් ඉනකොට ඒ රූපෙටම බැලීමටම චක්කු විඥාණයටම එතන පහළ වෙන චක්කු සංපස්ස රූපේටම සංසිද්ධිය බැලුවොත් උන්ට පුරුම කට්ටිය පෙන්ලා දෙනවා ඒ කට්ටිය විග්‍රහ කරලා යම් චිත්තක්ෂණයක ඒ වෙලාවේදී හිත තියෙන ඇහි කියලා දකින්න නැත්නම් චක්කු විඥානේ පහළ වෙලා තියෙන කියලා දන්න ඒ චිත්ත වීදියේටම ස්පර්ශය අල්ලන්න බෑ. ඒ චිත්ත වීදියේටම වේදනාව අල්ලන්නත් බෑ. ඒ චිත්ත වීදියේටම ඒ වෙලාවේ දකින්න එක වෙන චිත්ත වීදියකින් අල්ලලා මේ ටික පස්සේ තමයි අපි අන්වේ ඥාන වලින් ණය විපස්සනාවෙන් මේක මෙහෙමයි මෙහෙමයි කියලා අපි ඒක ප්‍රස්ථාරගත කරන්නේ. මේක සාධාරණයි. නමුත් අපි එක වෙලාවකට මොකක් හරි වෙනසක් නොදැක එකක් දකිනවා. අන්න ඒ සඳහා කීප පොලකම ਸਰවඥාන් වහන්සේ මේ ඇහැගන්නේ මොකද ਸਰවඥාන් වහන්සේ කතා කරන දේශනා කරන විලාසය ඉස්සල්ලාම වැඩියෙන්ම කෙලෙස් උපදෝන ආයතන විදිහට ඇහැ තමයි දකින්නේ. අන්න ඒකදී සිදුවෙන වැඩ පිළිවෙල දැක්කම චක්කුච්ච පටිච්ච රූපේච උපද්දච්ච චක්කු විඥානං මේ ඇහැ මුලිච්ච වුණොත් යම් විදිහකට වර්ණ රූපයකට ඒ දෙක එකතු වෙනලාවේ හිත එතන තිබුණොත් යම් හේකින් මේ තුන එකට ගමන් කරන තාක්කල් ඒ චක්කු ඒක දැකීමක් පාටපත් වෙනවා ස්පර්ශය දකින්න ස්පර්ශයක් පාටපත් වෙනවා එතකොට කනට ඇහෙන ශබ්ද අවලංගුයි මොකද ඇහැ ඇහෙන්නේ හිත කියලා තියෙන්නේ එතන නාසයට දිවට කයට එන ඔක්කොම අවලංගුයි මොකද අපි ඒ වෙලාවේ කටින් රූප බලන්න බැරි නම් කඩත් අරගෙන බලන්නේ වෙලා. ඒ තරම් ටෙලිවිෂන් බලනකොට කච්චිගේ තල්ල පොඩ්ඩක් පල්ලෙහාට වැක්කෙනවා. කට ඇරිලා යනවා. මොකද කටෙමුත් නිකන් රූප බලනවා වගේ. ඉතින් ඒ තරම් ඒකට ඇබ්බැහි වෙලා. මේ තුනේ එකතු වුණොත් ස්පර්ශය සිද්ධ වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්පර්ශයේ වෙච්ච ටික විතරයි රස විඳින්න පුළුවන් අපට. විඳීමක් ඇති වෙන්නේ වෙනකොට අපිට මුලිච්ච වෙච්ච නැති රූප, නැත්නම් ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ගැන අදාළ නැහැ. ඒකට වෙන්න බෑ. මොකද ඇහැ කනේ හිත තියෙන්නේ ඇයි. ආන්න මේ විදිහට ඒ වෙලාවේදී මතුවෙන ඒ වේදනාව අල්ලගන්න නම් අපි වේදනාවට මනාපමනා පහල කරලා කතන්දරගත කොට මත් වෙන්නේ නැතුව දැන් මං ඉන්නේ ඇහි. ඒ ඇහි මට මෙන්න මේ විදිහට මනාපයක් හෝ අමනාපයක් පහළුණා කියලා ඒක පිළිබඳව ඒ ගොරෝසුවට පහළ වෙන වේදනාවක් මේ මනාපමනාපයේ පිළිබඳව අවදියක් ඇති කරගන්න පුළුවන් නම් මොන්න තරම් මොන්න තරම් සූක්ෂම සති සම්පජඤ්ඤයක් අවශ්‍යයි. මේ රූපයක් දකින්නත් එක්කම හීන උලෙන් මනාපමනාප පහළ වෙනවා. මේක හරියට ඥානানন্দ ස්වාමීන් මතක් කරනවා තිංගර් මහානමැෂිවිකේ මහානකොට මෙහෙම ඉදිකට්ටේ නූල යනවත් එකම යටින් බොබින් එක ඇවිල්ලා කොක්කක් දානවා. ආය නූල යනවත් එක්කම කොක්කක් දානවා. ඉතින් අන්තිමට නූල් දෙක ඇදලා ගියාම ෂෝක් එකට රෙද්ද මෙහෙලා තියෙනවා. අපිට පේන්නේ නැහැ අර යටින් බොබින් එක ඇවිල්ලා බොබින් එකෙන් කටවල කොක්ක දානවා තේරෙන්නේ නැහැ. නමුත් එහෙම වැටුනේ නැත්තම් එහෙම ගෙත්තමක් කරුනේ නැත්තම් මැස්මක් නැහැ. ඉතින් අපිට අර යථාභූත ඥාන දර්ශන නැත්තම් උඩින් ඉදිකට වැඩි වැඩි යනවා පේනවා. ඉතින් එහෙම වෙලාවක බොබින් එකේ නෝන් නැහැ කියලා හිතන්නේ නූල වැඩි වැඩි වැඩි වැඩි යනවා. මැස්ම වගේ තියෙනවා. මොකද ගලවලා බලනකොට රෙද් දෙක වෙන් වෙනවා. මොකද යටින් කොක්ක වදින්නේ නැහැ. ඒ වගේ මේ දකින්න හැම වෙලාවෙම මේකට යටින් මනාපයක් අමනාපයක් පහළ වෙනවා කියන අවදි භාවයේදී යම් කිසි කෙනෙක් දිහා බැලුවොත් සින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා. ඊට පස්සේ අපේ හිත කතන්දර හදන්නේ අපේ හිත ධරුංගල් අරින්නේ අපේ හිත වැල්වට අරන් ගොතන්නේ දැක්කපු විඳපු ටිකත් එක්ක විතරයි. ඒක දිගේ ඒක දැක්ක හොඳයි දැක්ක නරකයි මේක මංගල දර්ශනයක් මේක අවමංගල්‍යයක් මේක අසවලාට කියන්න ඕනේ මේක හරිද වැරදිද කික අපිට ඒ වෙලාවේ මේ කණේ නාසයේ දිවේ මොන වෙනවත් මතක නැහැ අපි මෙතෙන් ආවෙත් වෙන වැඩකට ඒකක් මතක නැහැ. ඊයේ දේ පිළිබඳ අපි විතක්කනේ කරන්න පටන් ගන්නවා නැවත නැවත එක්ක මන අපේ යමන අපේ නිසා ඒ රූපෙටම නැවත නැවත හිත දාන්න. යම් විතක්කේති සම්පපංචේ. ඊට පස්සේ දිගටම වැල්වට ආරම්භ තමයි. යම් පපංචේති තතෝ නිදානං පුරිසං පපංච සංඥා සංකා සමුදාචරන්තේ. ඉතින් කතන්දරේ දිගට යනවා. මම මෙතෙන් ආවේ මොකටද කියලාවත් මොකක්වත් නැතක නෑ. හඹ ගාලේ පැටලිච්ච හිවලෙක් වාගේ තමන්ම හදාගත්ත කතාවක පැටලවිලා යනවා. ඉතින් මේ කටයුත්ත තමයි සිද්ධ වෙන සිදුවෙන දේ. ඒක නිසා ඒ දකින්නවත් එක්කම අහනවත් එක්කම ඒත් එක්ක සිද්ධ වෙන මනාපමනා පිළිබඳ අවබෝධ කෙරුවොත් අවබෝධ කරන සුළුට බැලුවන ගියොත් මේ රූපේ රස විඳ ගන්න බැරි වෙනවා. කදාකවත් අපිට ඒ අපි අර රූපෙට ආරූඪ කරලා විඳින විඳින විඳ ගන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා අපිට මේ භෞතික විද්‍යාව උගන්වන සර් ඒ දවස්වල කිව්වා. ඒ දවස්වල තියෙන පරණ චිත්‍රපට ශාලාවන්නේ. ඒ චිත්‍රපට ශාලාවට ගිහිල්ලා ඉඳගත්තට පස්සේ මේ තිරයට ඇවිල්ලා වදින ආලෝකයේ පටන් ගන්න තැන බලන්න කිව්වා. උඩ ඉඳලා පොඩි හතරස් වර්ග අඟලක විතර ප්‍රදේශයකින් තමයි මේ කදම්බේ එන්නේ. ඉතින් සිගරට් බොන අයට පිංචිත් වෙන්නේ ඒක අතරමැදදී හොඳට පේනවා මේ කදම්බේ යන හැටි. දැන් මේ කදම්බේ තුල නලියනෝ පේනවා. හැබැයි රූප නැහැ. ඒක ගිහින් පිටියට වැදුනට පස්සේ ඔන්න කොල්ල පිටිපස්සේ කෙල්ල දුවනවා මල් ගහක් තියෙනවා. ඉතින් දුෂ්ටයා එහෙම් බලා ඉන්නවා අපි විසිල් ගහනවා. දැන් අර තිබුණ එක ඔක්කොම දැන් ඔන්න රූපයක් වෙන්න පටන් ගන්නවා. දැන් මේක මේ මේ තප්පරයකට මේ වෙන රූප වැවිල්ල මේ පිටිය වැදීම නිසා කියලා භෞතික විද්‍යාව කියන දේ බලන්න ගියොත් කතන්දර රස විඳින්න බෑ. දන්නවා මම දැන් මේ මවාගෙන බලන්නේ ඒ සිගරට් දුමේ තියෙන නලියවිල්ල කිසි කතන්දරයක් නැහැ. ඒක පිටිය වදින්න ඕනේ. වැදුනාට පස්සේ අම්මෝ අමනේ විදියට ඔක දිහා බලනකොට ශෝක ශෝකාන්තයක් හරි දුක්ඛාන්තයක් හරි තියෙනවා. මේක දක්නාසුලෝ බලන්න ගියොත් මේක ශෝකාන්ත දුක්ඛාන්ත කෝක වෙතත් ලකෝ බලමුකෝ මේ ඇහැට වෙනදී අරින් එන පොඩි ආලෝකයෙන් අපිට මේ ලෝක කාමයේ දනවනවා තරහව ඇති කරනවා මේක දිහා බලහින් හැටි දකින්නකොට ඉතින් මේ චිත්‍රපටිය හදපේ කාද මේක රස විඳින දෙයක් නැත්නම් මගේ අමන මනසින් ඇති කරන කාමයෙන්ද මේකට රස විඳින්නේ කියලා බැලුවොත් ඥානද සංකේන චිත්‍රපටි අධ්‍යක්ෂණය කරන්නේ තිරේ වැඩින කන්නේ උඹ එනේන රූප රාම දෙක තුනක් හදලා උඹ කතන්දරයක් හදාගන්න. ඒකලා ඒකට අධ්‍යක්ෂණයක් දාන්න. ඉතින් මේ සංගම් සක්මන් සාමතු කියනවා ඒ හම්දු කියලා එක දවසක් චිත්‍රපටයක් බලන්න මෙක්සිකෝ. ඊළ බලනකොට මේ ඒ චිත්‍රපට ශාලාවේ තියෙන තිරයක් නෙවෙයිලු කොන්ක්‍රීට් බිත්තියක්ලු. සාමාන්‍යයෙන් බෑ කොන්ක්‍රීට් බිත්ති ගිනි ගන්නවා. ඒ තරම් තට්ටු ගැලවිලා වෙනවා. අර විශාල 1000ක් හට ගන්නවා කියන්නේ. තිරේ හුලං වදිනකොට වෙද්දී බේරෙනවා. ඉතින් ඊට පස්සේ ඒ ශාලාවේ අයිතිකාරකම් කතාලිපල මොකද මේ හැමතැනම දාන තිරයක් මේකට එන්නේ කව්බෝයිස්ලා කියලා චිත්‍රපටි බලන්න. දුෂ්ටයා දකින්නකොට පිස්තෝලය නම් තියනවලු. ඌට මතක නැතුළු මේ ඉන්නේ චිත්‍රපටියක් කියලා. ඉතින් ඒකෝට තිරයක් හැම තිබ්බොත් හැමදාම තිරේ මාරු කරන්න ඕනේ. දැන් කොන්ක්‍රීට් එකට දැන් මට ඒක ටිකක් හදාගන්න පුළුවන්. ඒ ඌට මතක නැහැ. දැන් ඉන්නේ මේ චිත්‍රපටි බලන චිත්‍රපටියක් කියලා. ඒකට ඒ තරම්ම බැස ගන්න. ඒකට කියන්නේ අජෝස අජෝසනේ කරනකදී චිත්‍රපටි චිත්‍රපටිට අපි දැස ගන්නවා. ඊට පස්සේ අභිවදති අභිනන්දති. අපි ඒක අභිනන්දනය කරනවා. ඊට පස්සේ යාළුවෙකුට කියනකම් හදිසි. මචං ගැව්වා මචං කිව්වා මචං කියන දැන් මේ කවුද චිත්‍රපටි බලලා තියෙන්නේ? කවුද හදලා තියෙන්නේ? අපේ බැච් එකේ හිටියගේ ඌට අපි සත පහ සත පහ දීලා සත 60ක් එකතු කරලා යවන චිත්‍රපටයක් බලන්න. ඌ ආපහුම ඔක්කොම කියලා දෙනවා අපිට. ඒව මචං මේව මචං ඒව මචං කියලා ඉතින් ආයි කවුරුත් චිත්‍රපටි බලන්න ඕනේ නැහැ. ගැලරියට රට 60යි දවස්වල ගන්න. ඉතින් අපිට ඒක කියාපාන්න තියෙන ආසාව අපි දැකපු එකේ අපි හදාගත්ත කතන්දරේ කියාපාන්න තියෙන ආසාව දිහා බලනකොට අපි මේ කොහිතෝ යන කැරි මුලියක් පූර්තු කරලා අපි ඒ තියෙන නොසන්ඩානකමට නැහැදිච්ච කමට ඒකෙන් කාමයේ හදාගන්න. ඒකෙන් ද්වේෂය හදාගන්න. ඉතින් මේක දකින්න හේතු වෙන්නේ මේ තිරයකට වෙන්න පුංචි ආලෝක කදම්බයක් කියලා දන්නවනම් ඒ ආලෝක ධම්මේදී අපි කොච්චර නනවන්න පුළුවන්ද කියලා චිත්‍රපටිය ප්‍රොජෙක්ටර් එක වැඩ කරන හැටි දන්න කෙනෙකුට බැලුවොත් චිත්‍රපටිය රඟපාන රස විඳින්න බැරුව යනවා. නිසා අපි කැමති නෑ අපි කියන්නේ මෙච්චර ලස්සන චිත්‍රපටියක් බලන වෙලාවදී ඔය ෆිසික්ස් බලන්න බෑ අපිට ඕනේ මේ තිරේ තියෙන දික බලාගෙන ඉන්න. ඒ වගේම තමයි අපේ ඇහි පිටිපස්සේ තියෙන තිරේට මේ වැටෙන දේවල් එතන තියෙන්නේ පොඩි ආලෝකයේ විසින් ඇති කරන යම් විද්‍යුත් චුම්බක වේගයක් තියෙනවා. ඒ විද්‍යුත් චුම්බක වේගයේ අක්ෂි ස්නායු හරහා ගිහිල්ලා ඒ අදාළ අංශයට ගියාට පස්සේ ඒක බෙදලා හදලා පරණ මතකත් එක්ක එකතු කරලා කියනවා මේ දැක්කේ සතෙක්. මේ දැක්කේ ගෑනු කෙනෙක්. මේ දැක්කේ පිළිම කෙනෙක් කියලා අර පරණ මතක හරහා ඒ එයාට අර්ථකථනයක් දෙනවා. එහෙම නැතුව අලුත්ම දෙයක්වත් අපි බය වෙනවා. ඒ නිසා අර පරණ සංඥා වලින් තමයි මේ අලුතෙන් එන අලුත් විදුම්බක ශේෂ්ඨ වලට අර්ථයක් දීලා අපි දැකීම කරන්නේ. ඉතින් යම් හේකින් අල්සයිමර් ආවොත් ඩිමෙන්ෂියා ආවොත් අර ඇතුළේ තියෙන ගබඩාව කෝඩින් ඩිකෝඩින් අප්සෙට් කරනවා. ඒකට ඇවිල්ලා පෙන්වුවාට යාට මතක තියාගන්න බෑ මේ දැකලා පුරුදුයි. හැබැයි මේ අම්මද නැන්දම්මද මතක නැහැ. වැඩ කරන මිනිස්යාට එතන ඇටෙන්ඩන්ට් අත්තම්මා කියලා කතා කරනවා. අත්තම්ම ළඟට ආවට පස්සේ දුව කියලා කතා කරනවා. වයර් මාරු වෙනවා ඒ කියන්නේ පොඩි පොඩි වයර් මාරු ඉලක් වෙන්නේ. හැබැයි ඉතින් ගෙදර ඉන්න මිනිසුන්ට අර පාකින්සන් හැදිච්ච කෙනාට වැඩි ගෙදර ඉන්න කට්ටියට අප්සෙට් කරනවා. අයියෝ අප්පා මේ ගුලේ ගෙදර මම මනස නැන්දම කියලා කතා කරනවා නැන්දම ළඟට මල්ලි කියලා කතා කරනවා වයර් මාරු වෙලා. ඉතින් වගේ පොඩි වයර් මාරු ඉලක් වෙනවා. චූලපත්‍රාව සුබද්දා මරණ වෙලාවේදී අනාථ වෙන්නික සිරිතුමා. අනාථ වෙන්නිතුමා ගෙදෙට්ට එනකොට චූල සුබද්දාවට අන්තටම අන්තිමයි. බොහොම ඈත යනවා ඒ දවස්වල සර්වඥාන්සත් එක්ක උපස්ථානට. ඒකට අන්තිමයි මෙයා කරුවල කාමරයට අරගෙන තියෙන්නේ ළඟට ගිහින් නදුව ඔබට අමාරුද කියලා. එහෙම අමාරුවක් නෑ මල්ලි කියලා කියනවා. දැන් මේ සිතුමාට පොඩ්ඩක් අප්සෙට්. බීතු වෙයි උඹට හිතේ බයක් තියෙන. බයක් නෑ මල්ලි කියලා කියනවා. ඊට පස්සේ උඹ හිත හදාගනින් බය වෙන්නව නෑ මට කොහොමද බයක් නෑ මල්ලි කියලා මැරලා. දැන් විශේෂතුමාට කල්පනා මේක ඉන්නකම් දන් දුන්න ඉන්නකම් බණ ඇහුවා බොහොම ඉතිය බලන්න අවසාන මොහොතේ කලකොලයි. පස්සේ ගිහිල්ලා ආදාන ඔක්කොම කරලා සර්වඥාන්සේ ගාවට ඇවිල්ලා මූණ අට කරගෙන බලාගෙන ඉන්නවා දැන්. සර්වඥාන්සේ මුකුත් කතා කරන්නේ නැහැ මේ සිරිතුමා මොකද කතා කරලා ලේස වෙයි කියලා. ඒ සර්වඥාන්සේ දැනගෙන මොකද මේ අවේලාවේ මොකද ආවේ ඊට පස්සේ කියනවා නේ ස්වාමීන් වහන්සේ කියන්න කනගාටුයි. අපේ බාල්බදුව විවාහ වුණෙත් නැහැ ගෙදරමයි හිටියේ. මගේ වැඩි ඔක්කොම කෙරුවේ අදාවව ප්‍රාර්ථනා. මුතෝ දැන් කොයි ජෝකේ තමයි එහෙම හැටි එහෙමයි කියලා. ඒක නම් දෙයක් ඇත්තේ නැහැ. මේ නැති වෙනකොට හිත කලකොල වුණා කියලා. ආ ඒ ඇයි එහෙම කියන්නේ කියලා. ඒතර කියනවා මේ මෙහෙමයි මම එනකොට හොඳටම අන්තිමයි. මම ඇහුවා උඹට ඇඟට අමාරුද රිදෙනවද කියලා රිදෙන්නේ නැහැ මල්ලී කිව්වා. උඹට බයද කියලා ඇහුවා මට බයක් නැහැ මල්ලී කිව්වා. ඉතින් බලන්නකො අන්තිම වෙලාවේ සම්පූර්ණ කලකොල වුණා කියලා. ඉතින් සර්වඥාන්සේ hina වෙන්නේ නැහැ නිකන් මං වගේ එහෙම කරන්නේ නැහැ. කියන කතා කරලා වෙලා උඹලා ගෙදර හිටපු ඔක්කොමලා උඹත් සෝවාන් මහා සුබත් අවසෝවාන් සුමනාවත්සෝවාන් මේ කෙල්ල විතරක් සකදා ගන්න. ආරි ලෝකේ බannකොට උඹලා බාලයි ඒ කෙල්ලට වැඩි. ඒක තමයි මේ මරණ වෙලාවේ පොඩි හින්ට් එකක් ගහලා මැරලා තියෙන්නේ ජෝක්යක් දායි. ඔබ මේ අනුන්ගේ දීනි කියලා කියලා ඉන්නවා මල්ලි. උඹේ වැඩක් බලාගෙන කියන්නේ මැරෙන වෙලාවේ මල්ලි කියලා කතා කරලා තියෙනවා. ඉතින් ඒක බුදුහාමුදුරන්ගේ යථාභූත ඥානසේ දර්ශනයට දැක්කට සෝවාන් වෙච්චි අනාගත අනාගතපිණ්ඩික දෙස්තුමාට තේරෙන්නේ නැහැ. මොකද දරුවනේ. මගේ දුවනේ. ඉතියා දකින්නේම අර හැඟුම් බලව. ඒකකොට යථාභූත ඥාන දර්ශනය පහළ වෙන්නේ නැහැ. ඉතින් මේ ඇයි මේ පොත්වල මෙච්චර විස්තර සහිතව ලියලා තියෙන්නේ? සාමාන්‍ය ලෝක ඕනම කෙනෙකුට පුළුවන් බලන්න තමන්ගේ දරුවා මැන්නලා තාත්තා කිහිල්ලවල මේව කතා කරනකොට කලකොල වුණොත් තාත්තට කොහොම ඉත්තපනාප වෙනවනේ. සර්වඥයන් සඳහන් කරනවා සුමනාව මේ වෙනකොට තුසිත දිව්‍ය විමානේ විශාල බලවත් දේවතාවියක් වඩපත් වෙලා විශාල කද්දේකට කියන්නේ විමානයක් සහිතව ගත කරනවා මේ මැරෙන මොහොතේදී මතක් කෙරුවේ කර්මා කරලා මේ තමන් මේ ඉතිරි මාර්ග ඥාණයට වැඩ කරන්න කියන එකයි කියන්නේ. ඒ වගේ අපටත් එන කරදර දුක්වලදී අපි මේ පුදුමාකාර අර්ථකථන දෙනවා පේන බලනවා නානා ප්‍රව ඔක්කොම පිස්සුනේ ওই දින අර්ථකථන තේරම පිස්සුනේ එක එකක් මේ නිවන කියන එක තමන්ගේ දිනචරියාවවත් නැහැ දිනපතකවත් තියලා නැහැ ඉතින් කවදාද ඥාන යථාභූත ඥාන දර්ශනේ පහළ වුණාට පස්සේ ඊට තේිනවා සක්මන් කර කර ඉන්නකොට හිත පිට යනවා. ඒක පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැහැ මොකද ඒක පාලනය කරන්නේ අර වල්බූත සත්තු හය දෙනවා. ඔබ ගිය ගමන් දන්නවා. ඊට පස්සේ තේරෙනවා පුතෝ පිටපොට ගියා. දැන් අර ආ ඉන්දිය භාවනා සූත්‍රයේ මුලින්ම කියලා තියෙන්නේ පිටපොට යනකොටම මේ පිටපොට ගිය බව ඕලාරිකම් පටිච්චසමුප්පන්න සංකතම් ඕන කෙනෙකුට තේරෙන ට්‍රැක් එක මාරුවා කියලා. ඒක ඉච්චර අමාරු නෑ. අද මේ ඕගොල්ලන්ට වැඩිය හොඳට උත්තර දුන්නා. ඒ හිටපු කට්ටිය. ඉතින් මේක මාසෙක භාවනා කරන උන් කියන ටක් ගන්නකොට ට්‍රැක් එක මාරනවා තේරෙනවා කියලා. මම පොඩක් අවසලා ගත්තා ඒක. පොඩි ළමෙන්ගෙත් අවසලා ගත්තා. ඉන්න කට්ටියගෙත් මේ ඒගොල්ලෝ එක කියන්නේ සක්මන් කර කර ඉන්නකොට රූපයක් බලනවා. සක්මන් කර ඉන්නකොට හද්දකට යනවා. ඉතින් මම ජීවිතේ සක්මනේ රූපෙකට ගියා. හද්දකට ගියා. ඊට පස්සේ මට ආපහු ගන්නත් පුළුවන්. Taman හිටපු ඉරියව්වට. ඉතින් ඒක විශාල ජයග්‍රහණයක් නෙමෙයි අපි කොච්චර මේ වල්බූත සත්තු අපි ඇදගෙන යන්න ගියාට අපි කරපු භාවනාවෙන් අපිට ලැබිලා තියෙන යම් ශාන්තියක් තමයි ඒ සතා ඒක අරගෙන යන අයගේ හැටි. මොකද ඔබට පුළුවන් නේ අපව ආරක්ෂක භූමියට යන්න. මේ ආරක්ෂක භූමියට යන්න පුළුවන්කම අම්මා අප්පා දීප එකක් නෙවෙයිනේ. ඉස්කෝලේ ඉගෙන ගත්ත විෂයකින් හම්බෙච්ච එකක් නෙවෙයිනේ. අපි මේක නැවත නැවත කරලා මේ හිත පිට ගියයි කියලා පශ්චාත්තාප වෙන්න එපා. ඊගාට කරන්න ඕන දේ බලපන් කරොස් කටේවත් අද්දා ගන්නතො නටන්නසෝ කියලා අපව ගත්ත වෙලාවක් හිතන්න ගත්තට පස්සේ යාට තේරෙනවා ඒකට පුළුවන් උනේ මට හිත පිට ගිය පිට ගිය බව දන්නාකමක් සතිය තියෙනවා අපි කියන්නේ ඒකට අසතිය කියලානේ අසතියෙත් මොකක්ද සත්‍යයක් තියෙනවා ඒ කොහොමද මේක දැන් අපි මේ මේ රේඛීය ක්‍රමයට කොහොමද විස්තර කරන්නේ රේඛීය ක්‍රමයට ඊට පිට ගියා නම් ඝන වර්ණ ඵලයන් යන් දෙලියට යන්න උඹ හොඳ නැහැ. උඹට භාවනා බෑ කියලා එළවෙන එකනේ සාමාන්‍ය කියන්නේ. අපේ හිතත් එහෙමනේ. ගුරුවරයාත් එහෙමනේ කියන්නේ. නමුත් පිටිකේ බව දන්නවනම් ඒ දන්නේ එක අරමුණේ ඉන්න බව දැන ගැනීමට වැඩි දෙයක් බව උන්ට අපේ තියෙන ආත්ම විශ්වාසයෙන් හරි කාටද හේතු කරලා දුන්නොත් ඒ මිනිස්සයා දන්නවා මේක පිළිබඳව තව ගවේෂණය කරනවා මිසක් අයිසහට බඳගෙන අඬලා වැඩක් නැහැ කියලා. ඒක නිසා ඒ සයිකෝ සයිකියාට්‍රික් එහෙම නැත්නම් නර්වස් සිස්ටම් එක ගැන හොයන කට්ටිය කියනවා දී ඇති අරමුණේ හිත තියෙනකොට දී ඇති අරමුණේ හිත තියෙනවා කියලා දැනගන්නට වැඩි කුසලතාවයක් වැඩි හුරුබෝටිකමක් ඕනේ දී ඇති අරමුණේ හිත නැහැ කියලා දැනගන්න. අන්න ඒක වාර්තා කරන්න පුදුම අහිංසකකමක් ඕනේ. ඒක වාර්තා කරන්න පුදුම ලෑස්තියක් තියෙන්න ඕනේ. බුදු කෙනෙක් ඇවිල්ලා කියනවා පුතා විද්දට පස්සේ හරියටම පුල්සයිකට වැදුණා හොඳයි. වැදුන් නැත්නම් වැදුන් නැති බව දැනගන්න. ඒකත් වාර්තා කරපන්. ඒ නිසන්වනේ හදපු ওই ධම්මනිසන්ති ස්වාමීන් වහන්සේ අමුතුම ජාති මිනිස්සෙක්. කිසිම කෙනෙකුට මේව සාමාන්‍ය කතා කරලා කරන්න බෑ. හාමුදුරුවෝ. හාමුදුරුවෝ මම යන්නේ 33000 කුඩි. ඔය පොළොවේ යන වාහන වලට මට ප්‍රශ්නයි. මම යන්නේ 33000 කුඩි කියලා. ඔහොමයි කියන්නේ මේ සාමාන්‍ය මිනිස්සෙක් නෙවෙයි කියලා එයා පෙන්නලා දෙනවා. ඉතින් ඉඳපු ගම අනුසෝදාට ආන මේ තමසු මේ ලියුම අරන් ගිහිල්ලා අහවල් මහත්තයට දීලා අරගෙන ඉන්නවා. ඉතින් මේ පණිවිඩකාරය යනවා එන්නේ ආපහු. ඉතින් දවස් දෙක තුන පස්සේ ආපහු කියනවා නෑ මේ මහත්තයා බෑ කිව්වා. යකෝ බෑ කිව්වත් උත්තරයක් හා කිව්වත් උත්තරයක් තෝවිල කියන්න එපා මට. අපේ සිංහලයා ගාව ඇත්තෙම නෑ මේ ෆීඩ්බැක් එක. හරි ගියාම නම් දුවගෙන ඇවිල්ලා බුලත් අතකුත් දෙලා වැඩේ හරි සර් මම වැඩේ හරුවා කියලා කියනවා. හරි ගියේ නැත්තම් ඌ එහෙම ගෙදර යනවා. මේ හදිස්සිල්ල නෑනේ. ඉතින් කොහොමද බුදු කෙනෙක් අපිව සුමකට යොමු කරන්නේ? මේ ශාන්ති කියනවා එංගලන්තේ තිබුණලු ඇඩ්වර්ටයිස්මන්ට් එකට ඇප්ලිකේෂන් කෝල්. මේ ශාන්ති ප්‍රොපෝසල් එක ලියුවා. ලියන්නේ ළඟ ඉන්න ආම්බ කෙනෙක් ආම්බ ගියාම ලියනවා. එයාගේ ඉංග්‍රීසි හොඳයි ලියන්න කරන්න බෑ. ඒ තරම් කලබලයි. පස්සේ අපොයින්ට්මන්ට් එකක් ආවා. පස්සේ යනකොට ප්ලේන් එක පමාවලා යනකොට ඉන්ටර්විව් එක පහුවෙලා. ඉතින් කොහොමද ඔෆිසර් කියලා කියවලු පියන්නේ මෙන්න මෙව මේ. මට අපොයින්ට්මන්ට් එකක් ආවා. දැන් වෙලා. එහෙනම් ගෙදර යන්න ඒකට කමක් නැහැ. ඔයා ගිහිල්ලා ඇතුළට කියන්නේ ලංකාවේ ඉඳලා ආවේ කියන්නේ ප්ලේන් එකේ ඉඳලා ආවේ කියන්නේ කතා කරන්නේ නැහැ. එහෙම කරන්න බෑ. රික්වෙස්ට් කළොත් සමුචිතම එකක් කියන්න. තමුස ඔෆිස් එකට ගිහලා කොස්තක් එළියට આવත් මම බාර ගන්නවා. තමුසේ කින්දේ බාර ගන්නෑ. තමුසේ යනවා ඇතුළට. කම්නේ ගාව තමයි පියෙන්. මුත් කියෙන් කියෙන් ඇතුළට ගියාට පස්සේ කවුද එන්නේ කියලා ඇතුළට. ඉතින් හිතුව බෝඩ් එකේ හිටියේ ලෝකෙම ඉන්න උත්තම ඇඩ්වර්ටයිස්මන්ට් කාර්යවල. ඉතින් මේ ආම්තු ගිහින් මෙයා හාම්තු වශයෙන් වන්දනේ. හාම්තු වශයෙන් නෙවෙයි. ඊට පස්සේ අවුලු මෙච්චර වටිනා ඒ ඔරිජිනල් අදහස කොහොමද ආවේ කියලා. මේ අම්බෙම විශ්චිත නැහැ කාගේ කුස්සියෙන් කිව්වා. එළියවල පොඩි. ඉවරයි. අපි අපි පොඩ්ඩකින් අපි පස්සට එනවනේ පියන් මොනවයි කියපු ගමන්. එහෙනම් පියන්න අයිතියක් නැහැ. මොකද අපි ඒකටම ආව මනුෂ්‍යවට ජීතයි සමුසිත තියෙන්නේ ඕයි ඊළඟට මහමිනියට කියන ඒ මිනිහ කෙල ගැහුවත් මම බාර ගන්නවා කොස්සින් ගැහුවත් බාර සමුසිත කියලා කියනවා අපිට එහෙම එහෙම කට් නැහැ එහෙම නැත්නම් මං ගිය වැඩේ හරි නෑ කියලා report කරන්න බෑනේ අපිට. ඒ තරම්ම අපි අර පසුබෑවු මානසිකත්වයක ඉන්නේ. ඉතින් එහෙම කෙනෙකුට ධර්මචනාන්තර දෙන්න බෑනේ උපදේශ පන්තිය. අදාර මේ අඩුම කඩුව කට්ටලයක්. ඒ නිසා හිත පිට ගියා. ඒ පිට ගියා එහෙම නැත්නම් මේ ප්‍රපංච කරා. ඒකට ධර්මචනාන්සේ දේශනා කරන මේ මදුවෙන්නික සූත්‍රයේ ඒ ප්‍රපංච දැන් හිත දිගටම එකම මේ ගිය කතාව පැත්තක දීලා අතුරු කතාවට යනවා. මෙන්න මේ ප්‍රපංචකරණය පිළිබඳව අභිනන්දනය කරන්නේ නැත්නම් අජෝසනය කරන්නේ නැත්නම් අභිවදනය කරන්නේ නැත්නම් ඒකෙන් පෞසිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒක වල්බූත සත්‍යයේ වැඩක් ඒක. ඒක අභිනන්දනය කරපු ගමන් ඒක මගේ account එකට වැටෙනවා. ඒක අභිවදනය කියලා කාටද දීලා බලපංකො මචං ගමනක් යන්න ගියා මේ අතරමැදි මේක දැක්ක මේ වුණා මේ වුණා කියලා. තව කෙනෙක් එක පටලවා ගත්තොත් ඒත් ඉල්ල කර්ම රැස් වෙනවා. ඒ වගේ මේ වෙච්ච දේ මොනව කරනවද මම තමයි කිරුවේ කියලා කවුදෝ වෙච්ච වැඩකට මාව රිංගගත්තොත් ඒ ඒ පෞතික බාර ගන්න. ඒ බාර ගන්න මොකටද? අවිද්‍යාව නිසානේ. මෝහය නිසානේ. දැන් බුදු කෙනෙක් පහළ වෙච්ච ලෝකයක් නේ මේක. මම දන්නවනේ මේ හිත පිට යන්න මගේ චේතනාවක් නැහැ කියලා. ඒක මේ මගේ චේතනාවක් නේ. අරමුණේ ඉඳ හිත පිට ගියා. ඒ නිසා චේතනාවක් නැත්තම් කර්ම රැස් වෙන්නේ නැහැ. නිසා එහෙන් එන ඔක්කොම බාර ගන්න ඕනේ නැහැ. ඒක අභිනන්දනය කරන්න එපා, අභිවදනය කරන්න එපා, අජෝසනය කරන්න එපා. හිතවිලිත් ඇවිල්ලා ප්‍රපංචත් වෙලා මනාබමනා පහන ප්‍රතිඵල බාර ගන්නෑ. මෙතන මම කරපු දෙයක් වෙන නිසා මේ නියතමම මේ නේසෝම වෙන්නේ මේ සෝවත් මේක මමත් නෙවෙයි මේක මගේත් නෙවෙයි මේකගේ ආත්මයක් නෙවෙයි. ඒක කියන්නේ මේ කරාරින්න දෙවි. එයා දන්නවා ඒ හිත පිට ගියේ මගේ ඕනකමට නෙවෙයි. ඉතින් මේක සර්වඥාන්සේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී පෙන්නනවා යම් කිසි කෙනෙක් දන්නවා නම් අපි හිතට කල්ැතු අරමුණක් දීලා තිනවා ඔබ ඇවිදින්න ඕනේ සක්මනේ බලන්න ඕනේ වම දකුණ. එහෙම කරගෙන හොඳට යනකම හිත පිට පැනනවා. ඒකෝට එයා දන්නවා මගේ හිත පිට ගියයි කියලා. ඒකෝට එයා මේක මට හොරෙන් කරන්න බෑ. උගර අනුමතන වෙන්න එපා. සමාදාන් වෙන්න මම කර්මාව කළා අපව අරමුණට වරේ හිටපු තැනද එතකොට කියනවා හිත පිට ගියාට ප්‍රශ්නයක් නෑ අපව ගන්න පුළුවන් ඒ ඒ පිට ගියේ හිත නැවත අරමුණට ගැනීමේ කටයුත්තට බාධා කරන මොනම කෙනෙක්වත් මේ ලෝකේ නෑ අපේ තකතිරුකම සහ අපේ මෝඩකම ඇර ආපහු ගත්තට පස්සේ මෙයාට අලුතින් ආධුනිකෙක් වැඩ පටන් ගත්තා වගේ බිග්ිනර්ස් මයින් ආයෙ යන්න පුළුවන් මම දකුණ කියවන්නේ. ඒ වෙනුවට මෙයා මේ ගැන පශ්චාත්තාප කරන්නයි ඉසాత බඳගෙන අඬන්නේ යන්නේ කී කාටද ලාභේ කියලා බුදුහාමුදුරුවෝ. පෘථජ්ජනයේ වැඩිම මේ කාගේදෝ අනුන්ගේ පව් කොන්දරත් අරගෙන පශ්චාත්තාප වෙනවා හූල්ලනවා අනුන්ට කියනවා දඟලනවා බුදු කෙනෙක් පහළ වෙලා නේද දැන් ඊට පස්සේ පුත්‍රයන්ස මේ ඉන්දිය භාවනා සූත්‍රය තව විවරක් ඉදිරියට යනවා දැන් මේ බුදුබණ ඇහුණා දැන් සක්මන් කරන පිට යන බව දන්නවා පශ්චාත්තාප වීම මට ගැළපෙන්නේ නැහැ කියලා දන්නවා පුළු පුළුවන් වෙලාවෙ හතර දෙනෙක් පිට යනකොට එක දෙයක් හරි ආපහු ගෙනත් යන්නේ මෙන්න මෙහෙම ගිහිල්ලා මෙයා සීක පුද්ගලයෙක් වෙනවා. එහෙම නැත්නම් ශික්ෂාවක පිළිපු කෙනෙක් බාටපත් වෙනවා. එතකොට එයාට මේ පිට යන හිතත් ඒ වෙනුවට පහළ වෙන මනාපමනාප බාර ගන්න කම. ඒකේ මේ අබ්බැහියට කර්ම ශක්තියට පෙරකපාපු ධම්මාන්තර ගති හැටියට අනුසේ හිතියට තමයි මේක බාර ගන්න. එහෙම නැත්නම් මේ මනාපමනාප පහළ වෙනවා බාර නොගෙන ඉන්න පුළුවන්. නමුත් මේ බාර ගැනීම විතර සංස්කාර කියන වචනේ සඳහන් කරනවා. අපිට තොරතුරු ගොඩාක් එනකොට අපි එකක් බාර ගන්නවා. ඒක අන්තිම ප්‍රතික්ෂේප වෙනවා. බාරගත දේ තමයි කෙලස් පහළ. ඒ නිසා මේ අරමුණක් දැක්කා, රූපයක් දැක්කා, ඒ දැකීම නිසා මට මනාපමන පහළ වුණා. මට මේ මනාපමනාප අභිරමණය කරන්න වුණොත් මට මේ මනාපමනාප වලට රිංග ගන්න වුණොත් මේ මනාපමනාප කාටද කියන්න වුණොත් ඒක පිළිබඳව එයාට ලැජ්ජාවක් පහළ වෙනවා. එයාට දුකක් පහළ වෙනවා. එහෙම නැත්නම් ඊතන වසන්ද බැරි තත්යකට පහළ වෙනවා කියන්නේ. වෙනවා. ගිහිල්ලා චි ඒ වෙනකොට අභිරමණේ අභිනන්දති අභිවදති අජෝසාය තිට්ඨති කියන එකට අට්ඨියති හරායති ජගුච්ඡති කියන වචන තුන බුදුරජාණන්සේ පාවිච්චි කරනවා. දැන් මං අති මේ මට හිතේ ඉබේ පහළ වෙච්ච දේ අනුමත වීමක් කරලා තියෙනවා. පිළිගැනීමක් කරලා. ඊට පස්සේ කර්ම වෙනවා. මේ ඉබේ වෙච්ච දේ ඉබේ වුණා. මම මේක පිළිගන්නේ මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි මම නෙවෙයි කියලා කියනවා නම් ඒක කියන වෙන වචන තුනක් මේක පෙන්නනවා ඉන්ද්‍රිය බාහන සූත්‍රයේ අට්ඨියති හරායති ජිගුච්ඡති කියලා. එතකොට මේ අට්ඨියති හරායති විමුච්ඡති කියන වචන තුන ඔගොල්ලෝ නිතර පාවිච්චි කරන ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වෙනවා. සබ්බ සංකාරේසු අනිච්ඡා සංඥා කියලා එකක් තියෙනවා. සබ්බ සංකාරේසු අට්ඨියති හරායති විමුච්ඡති. මම විශ්ින් මේ වෙන දේවල් එකක්වත් මම අනුමත කරන්නේ නැහැ. මොකද මම හිතාමතා කරුවොත් මම අනුමත කරනවා. මේක විච්ඡේදේ. මේ වෙච්ච දේ වලට අනුමත කෙරුවොත් පව් කන්න මගේ අතේ. ඒ නිසා මේ තුනටම අට්ඨියති හරායති විමුච්ඡති කියන වචන තුනට අනිච්චා කියලා කියන්නේ ඉච්ඡාවක් නැහැ කැමැත්තක් නැහැ කියන එක. න ඉච්ඡති අවාසනාවකට තේරවාදයේ මේක අනිච්ච කියන වචනට පටලවාගන්න. න නිච්ච කියන වචනෙත් එක පටලවාගන්න. ඕන මතකත් ඉර්මානන්ද සූත්‍රේ පටන් ගන්නෙම අනිච්ච සංඥාවෙන්. පස්සේ තමයි ශබ්ද සංකාරයේසු අනිච්චා සංඥා කියලා එකක් තියෙන්නේ. එතන තියෙන්නේ ඡායන වැඩි මහ ප්‍රාණ ඡායනයි. න ඉච්ඡති කියලා කියන්නේ මගේ හිත පිට යනවා. ඒක මං ගා ගන්නවා, ප්‍රපංච කරනවා කියන එක ඡාති නෑ. මං ගන්න එක මගේ වැරද්දක් කියලා කියලා අත්‍යීති හරයිති දිබුච්චති. මේක විශාල ධර්මයේ හෙළියක් කියන විශාල පාඩුවක් වෙලා තියෙනවා. මේක බුරුම චත්ත සංගායනාවේදී මේගොල්ල පාඨාන්තර වල පෙන්නලා තියෙනවා. මොකද තේරවාදයේ අටුවාවත් මේක තේරුම් අරගෙන නැහැ. ඒකෙත් කියලා තියෙන්නේ අනිච්ච කියන වචනම තමයි කියන්නේ නිට්ටය නෑ කියන එක. නිට්ටය නෑ නෙමෙයි කියන්නේ කැමැති වෙන්නේ නෑ. මගේ හිත යනවා. ඒ යන්නේ මගේ සර්පය ටික. මගේ මගේ තිරසන් සත්තු. මම මේක අනුමත කරන්නේ නෑ. මේක අනුමත නොකර සිටීමේ මනසකුත් අපි ළඟ තියෙනවා. වැරද්ද තමයි ඒකට කියන යටතට ඉහළට එන අධික බලවේගයක තිරසන්. එයා දකින්නකොටම කෙලෙස් පහල කරනවා, දඟලනවා, සිතනවා කරනවා. නමුත් උදේ ඉන්නවාට වෙනම මනසක්. ඒක පිළිබඳව දැකලා මේක බාරගත්තොත් පමණයි. මේක බාර නොගන්න එක, ඩිස්ක්ලේම් කරන එක, ඩිසවව් කරන එක, එහෙම නැත්නම් මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියන එක අට්ඨියති හරායති ජිගුච්ඡති කියලා අන්න ඒ හික්මීම. පැලෙත් වෙලා බලු කෙනෙකුට ඕන කෙනෙකුට පේනවා මේ සමහරවල් මේකට මත් වෙලා ඉන්නේ කියලා මෙහෙම නිසා දන්නවා මම මේකට මත් වෙලත් නැහැ මම මේක මගේ කියලා ගන්නෙත් නෑ මම මේ කාටවත් කියන්න යන්නෙත් නෑ මම මේක ගැන ලැජ්ජාවටපත් වෙනවා පිළිකුලට දුකුප් දුකුප්සනය ඇති කරනවා ඉතින් අන්නේ හික්මීම වැරද්ද වුණත් ඒක බාර ගන්න නැති ක්‍රමෙන් ආරස්සා වෙන දේ වෙනකොට කියනවා යා අඩු ගානේ සෝවන් මාර්ගය ලැබලා තියෙනවා නැත්නම් ශේක තත්ත්වයටපත් වෙලා තියෙනවා කියල. ඉතින් අපි ශේක තත්ත්වයටපත් වෙලා නැතත් අපි ළඟ මේ වැරද්ද සිද්ධ වුණත් වැරද්දට පශ්චාත්තාප නොවී ඉන්න පුළුවන්. එතන තමයි අහස තියෙන්නේ. ඉතින් ඒක බොහොම ලස්සනට පශ්චාත්තාප නොවී මේ කතාව ලස්සනට මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේදී මාළුක්‍ය පුත්‍ර බ්‍රාහ්මණයා මාළුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේ විස්තර කරනවා. ඉතින් කියන්නේ ඔබ දැක්කට පොට්ටෙක් වගේ හිටපන්. ඇසත් තේ නමුත් අම්බෙක් වගේ හිටපන්. මේ වුණොට දැකලා ඔක්කොම වැඩ වෙලා ඉවරයි. මොකද පිළිබඳ වගේ කියන්නේ පාවේ දරුවට උපකරණ සාහිතිකට තාත්තයි පොටි අස්සම් කරන්න එපා. ඔය ගෑණි පරක්ක ක්‍රමයේ ගිහිලා හම් වෙච්ච දරුවෙක්. උඹ මොකට අස්සම් කරන්නේ? දැන් උඹ තාත්තලා හිතන්නේ මේ ගෑණි හම් වෙච්ච නිසා මගේ දරුවා කියලා තමයි. ගෑණිත් ඇහුවට කියන්නේ නැහැ. කිව්වොත් එimhe ටික කතා දෙනවනේ. කොහොමද දන්නේ? ඉන්දසනේ කියනොන කටියට hina වෙනවා තේරෙනවා ලාවට වගේ. එහෙම නැතුව කිව්වොත් එහෙනම් මේ කොයිද යන වලසත්තු 6 දිනක් ගත්ත තීන්දුවක් මගේ මේ සුළු රහට පස්සේ මම අහක බලන අත්සන් කෙරුවොත් අර පව් ඔක්කොම එනවා. අපි මේක එක්කල් කෙරුවේ ඒකයි. එතකොට අපේ හිතේ චින්තන ධාරාවල් දෙකක් තියෙන බව මේ වල්බూరు අදහස. ඒ නැත්නම් අපේ මනස ඒ පරිණාමයේදී ඇතිවෙච්ච තීසං මනසේ ඒ ක්ෂීණ වෙච්ච කොටස් තියෙනවා මොලේ ඇතුලේ. ඒ ඇමිග්ඩලායන් හිපෝකැම්පස් කියලා. ඒක මොනවද දැකපු ගමන් වහාම ක්‍රියාත්මකයි. ඒ තමයි අවුරුදු 6ට පොඩි ළමයාගේ තියෙන ළමයාට මේ හොඳක් නරකක් මොකුත් නැහැ දැක්කනේ කරා. නමුත් මානව ඉදිරියට යනකොට මේ ඉතර ෆ්‍රොන්ටල් ලෝබ් එකේ තියෙන ඒක දිහා අර කහේ වේගවත් ගමනක් තියෙනවා. අධික වේගයෙන් සිද්ධ වෙනවා. උඩින් බලන්න පුළුවන් මේ අධික වේගයෙන් වෙන අකට පිටුකම් අමනකම් හිමීට බලහිනකොට පේනවා පහු වෙනකොට ඇදී තට්ටු ගිහිල්ලා මේ වෙනකොට සෑහෙන දුර දිග ගිහිල්ලා. අන්නේ ඉහළ සිට බලන ගතියක් සහ වේගෙන් වැඩ කරන අමන මනසක් එක උළු ඇතුලේ තියෙනවා කියන කවදාකවත් සයිකියාට්‍රික් කෙනෙකුට හිතා ගන්න බැරුව හිටිනවා. මේක 1918 ඉදී දැකලා තියෙනවා එක මිනිහෙක්ගේ ඔළුව ඇතුලේ මෙයාගේ පිස්සු දෙන්නෙක් ඉන්නවා කියලා. එක පැත්තක් අමනයි. දැකපුවාම අරමුණට ක්‍රියාත්මක වෙනවා. අනිත් පැත්ත පැත්තකින් ලකින ඔබට තරම් වෙන්නේ නැහැ. ඔබ ගැළපෙන්නේ නැහැ මේ වැඩේ කියලා. ඉතින් මේ දෙන්න අතර තියෙන රණ්ඩුව ඉතින් දැන් බැන්දට පස්සේ දෙන්නේ එකතු වුණාට පස්සේ තියෙන රණ්ඩුව හිතාගන්න. දැන් එක මිනිහෙක් ඔළුව ඇතුළේ දෙන්නේ ඉන්නවා. ඒ ඊට පස්සේ දැන් දෙන්නේ වුණාට පස්සේ මොක හතර දෙනෙක් වෙනවා. දැන් මිනිහටත් හොර ගෑණියෙක් ඉන්නවා කියලා ගන්න. මිනිහා ගෑනට හොර මිනිහෙක් කියන්නේ. ඉතින් ඩයනා කියනවා අපේ විවාහිතිතේ හරිම crowded කියලා. ඉන්නේ crowded මොකද මේ ඒ උරුවක් දෙන්නෙක් ඇතුළේ ඉන්නේ. ඒ නිසා චාල්ස් කුමාරත් එක්ක යනකොට ඔන්න තවත් එකක්. ඉතින් චාල්ස් කුමාරට ඒ ස්ලයිඩ් ලයින් එකක් තියෙනවා. ඩයනටත් වෙන එකක් තිබුණා. ඉතින් මේක දිහා බලනකොට රාජකීය පවුල ඇතුලේ මේක අනිකචා. සුසාන්ති ඉන්න කාලේ කියනවා දිව දේව දිව දේවාලේ දිව දිව දිව රජුගන්ගේ මේ ගැරේජ් එකේ එන කචන්. ඒ මොකද මේ දිව රජු දිව දෙවියෝ ඇවිල්ලා ඒකට හරක ගාල් කරනවා. පත්තින දෙවියෝ ඇවිල්ලා ඉවරලා තව එකෙක් ගාන ඝන දෙවියෝ ඇවිල්ලා ඉවරලා ණයකුයි මොනදකුයි ගාල් කරනවා. ඝන මීය. හතරගම දෙවියෝ ඇවිල්ලා ඉවරලා ණයයි වාහනේ ගාල් කරුවට පස්සේ දැන් මීයයි ණයයි එන්න කචන්. ඉතින් ඇතුලේ නිකන් ශාලාවේ ඇති කට්ටිය විදිහට ඉන්නවා ඉතින් ඒකට මේ ගැරේජ් එකේ ඉන කචන්. ඉතින් මේක පෙන්නලා දීලා තියෙනවා ධර්මචන් වහන්සේ මේක තමයි සිද්ධ වෙන්නේ. උඹේ ඇතුලේම මේ අම්මන තකතිරු මරි මෝඩ කිසිම දෙයක් තකන් නැති අල්බුරු සත්තු හැදෙනෙක් ඉන්නවා. ඒක රූපේ දැකගම එයා ඒක දිගේ කිලෝරක් නැතුව සැලසුම් ගන්නවා. ඒක තියා බලාගෙන ඉන්න ඉහළ සිට පහළට එන ශිෂ්ටත්වය ශිෂ්ටාචාරය හරහා සති සම්පජඤ්ඤය හරහා පෛලජ්ජාව හරහා ඉන්දිය තරුණය හරහා සීලය හරහා මේක දිහා බලන්න පුළුවන් ගතියකුත් තියෙනවා. මේක පිළිබඳව අපිට කායිමත් උපදේශයක් කලක් කවදාකවත් කෙලවරක් වෙන්නේ. කාටද පුළුවන් මේ නෝක විග්‍රහ කරන්න. අපිම තේරුම් ගන්නකොට මේ දෙන්නම ඇතුලේ ඉන්නවා. ඒක නිසා ආර්ය වැරද්දි කරද්දිමයි. ඒ මනුස්සයා කිව්වට අහන්නේ ඒ වල් සත්තු හය දෙනා වැඩි කරනවා. බාර ගන්න එපා. මම කියන්න එපා. මගේ කියන්න එපා. මගේ ආත්මේ කියන්න එපා. මේක අජෝසනය කරන්න එපා. අභිවදනය කරන්න එපා. අභිනන්දනය කරන්න එපා. එහෙම නොකර බලා හිටපයි කියන non judgmental observation කියලා. ඒකට කියනවා choiceless awareness කියලා. මගේ හිතේ යන මේ අමනකම මම දකිනවා. කලබල කරන්නේ අද ඔහොම කරපන්කෝ මම ඕක වෙන්න ඉස්සලා හිත අල්ලනවා කියන හිමීට හිමීට හිමීට පුළුවන් නම් කාට හරි මේ යටසිත ඉහළට යන අධික බලවේගයක් උඩ සිට පල්ලෙහාට එන මේ සදාචාර බලවේගයක් දෙක අතර සිටුවෙන හාමු වීමට විවේකීව ඉඩ දෙන්න. එතකොට අපි වැරද්දක් කරලා ඉවරයි. හැබැයි වැරද්ද මම හිතාමතා කරපු දෙයක් නෙමෙයි. හැබැයි මේක හරියට විශ්ලේෂණය නැත්තම් මට විපාක විඳින්න වෙනවා. ඉතින් ඒ නිසා සක්මන් කරනකොට මගේ හිත පිට ගියා මට සක්මන් කරන්න බෑ මං යනවා යන්න කියලා පැත්තකට දාලා යන්න පුළුවන්. ඒකෝට අපි අනිවාර්යයෙන්ම අර මේක හදන්න බෑ මට කරන්න දෙයක් නෑ කියලා පැත්තකට. එහෙම නෙවෙයි. ඒක දකිද්දිම මේ දනිද්දිම මේ පුළුවන් තරම් සක්මන් කර කර ඉන්නකොට දවසක තේරෙයි හිත පිට යනවා. මනාවමනාවක් පහළ වෙනවා. වේදනක් පහළ වෙනවා. නමුත් ආපහු ගන්න පුළුවන් වුණොත් නැවත අරමුණට අර වෙච්ච සියරම පව් අහුසි වෙනවා. සිදු වෙන තියෙන අකුසල් සියල්ලම අහෝසි වෙනවා. ඉතින් එහෙව් ධර්මයක් හිතාගන්න එපා සති සම්පජඤ්ඤය නැති කෙනෙක්ගේ මනසක සිද්ධ වෙන කියලා. හිතාගන්න එපා බයලජ්ජා නැති කෙනෙක්ගේ මනසක කරන්න පුළුවන් වෙයි කියලා. හිතාගන්න එපා සති මේ ඉන්ද්‍රිය සංවරය නැති කෙනෙකුට පුළුවන් වෙයි කියලා. හිතාගන්න එපා සීලයක් නැති කෙනෙකුට පුළුවන් වෙයි කියලා. හිතාගන්න එපා සම්මා සමාධියක් නැති කෙනෙකුට පුළුවන් වෙනවා. සම්මා ඇවිල්ලා යථාභූත ඥාන දර්ශනෙ මේ වැඩේ වෙන්න අරින්න නැවත නැවතත්. ඒ තමයි අපි සක්මන් කරනවා කියන්නේ. මේ වැඩි වෙන්දරින්ද පරියන්කේදී. කිසිම චාරයක් නැති අපිට හිතා ගන්න බැරි තරම් වලත් හිතවිලි. නොකෑමන හිතවිලි. පත්ත බඳුරු හිතවිලි. එමෙත මේ පරියන්කේදීම rahat වෙන්න ඕන කියලා තව හිතවිලි වගේ. මොනවද දෝදගලට. අපි මේ ඔක්කොටම වග උත්තර බඳින්න හදනවා. මේ ඔක්කොටම වග උත්තර බඳින්න ගියොත් අපි අර උඩ ඉඳලා පල්ලෙහාට මේක දිහා බලාගෙන ඉන්න මනසකටවත් ස්පාසුවක් එන්නේ. ඒ නිසා නිතරම බලන්න මේක ඇතුලේ වේග දෙකක් වැඩ කරනවා. අපි හිතන්නේ දෙකක් තියෙන්න බෑ කියලා. මොකද අපි රේකී ක්‍රමයේදී අධ්‍යාපන ලෙවල තියෙනවා. ඒකයි කියන්න පුළුවන්. තමයි වැඩ කරන්නේ මේ ට්‍රික්ස් වැඩ කරන්නේ ත්‍රිමානත්‍රේ බහුමාන තලයක වැඩ කරන්නේ මේක නන විනිශ්චය කරන්න ඉස්සලා ඒක හේතුකෝ කවදාකවත් ලෝකේ දෙයක් සිද්ධ වෙන්නේ නැහැ හේතු රාශියක් නිසා සිද්ධ වෙන්නේ හේතු රාශියක් නිසා එක ඵලයක් සිද්ධ වෙන්නේ නැහැ ඵල රාශියක් සිද්ධ වෙනවා. ඉතින් අපි විනිශ්චය කරන්න ඉස්සෙල්ලා මේක මේකට කියයි කියලා අපි දැනගන්න මේකට අදාළ විචල්්‍ය සාධක සියල්ලම අවබෝධ වෙනකන් ශක්තියතා පරීක්ෂණ ඉවර වෙනකන් ප්ලෑනින් වලට යන්න ඕනේ. feasibility study ඉවර කරන්න ඕනේ. ඒක බාගෙට තියෙද්දී අපි plan කරන්න කිව්වොත් plan එක තුරද කියන්නේ නැහැ. පුතග්ජනය කියලා කියන්නේ ඉතාමත් ආර්ථ දැනුමකින් ආංශික දැනුමකින් එක්ස්පර්ට්ලා වගේ කතා කරනවා. අර තියෙන තමන්ගේ පටුත්තේ දන්නේ නැතුව. නමුත් එයා කියන්න බලන තාම මේකට අවශ්‍ය තොරතුරු නැහැ. ඒ නිසා තව ටිකක් ඉවසලා මේ කටයුතු කරමු කියලා ඒ නිරීක්ෂණය වැඩි කරලා නිගමන අඩු කරන එක. ඒක තමයි SMS කියන්නේ. slowly, mindfully, silently කරන්නේ. හදිස්සියලා විනිශ්චය කරන්න විනිශ්චය කෙරුවොත් අපි විනිශ්චයට ලක් වෙනවා. ඉතින් අන්නේ විනිශ්චයද මෙතන සංඛාර කියලා කියනවා. නිසා ඒ සියලු සංස්කාර වලින් වෙන්වීම තමයි ශික්ෂණයේ අන්තිම සියුම්ම ශික්ෂණය මේ සීල ශික්ෂාවට වඩා සමාධි ශික්ෂාවට වඩා එක කටපුරා කියන්න පුළුවන් ප්‍රඥා ශික්ෂාව කියලා. මේ ප්‍රඥා ශික්ෂාව එක රැයින් එක බණකින් එක ප්‍රයත්නකින් හරියන්නේ නැහැ. හැබැයි අපි ඉන්නේ ඉදිරිය බලා යන ගමනක. ඒ නිසා අපිට මේ වැරද්ද කෙරෙන්න අරින්න ඕනේ. කරනවා නෙවෙයි කෙරෙන්න අරින්න. කෙරෙන ගමන් මේක දිහා බලනින්න ඕනේ. අනේක ಜಾති සංසාරං සන්දහා විශ්සං අනිවිසං ගහකාරං ගවේසන්තෝ දුක්ඛා ಜಾති ගුණප්පුනා මම මේ අනේක ಜಾති සංසාරේ මේ ගියේ හදන වඩුවා උයාගෙන ඇවිද්දා සහකාරං අනේක ಜಾති සංසාරං සන්දහා විශ්සං අනිවිසං ගහකාරං ගවේසන්තෝ දුක්ඛා ಜಾති ගුණප්පුනා අද ගහ ගියේ හදන එක දැක්කා මේ වෙච්ච වැරද්ද මගේ කියාගත්ත ගමන් ගේ හැදුවා ඒකට අවශ්‍ය ටික ඔක්කොම හැදිලා තියෙන්නේ මේක මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි මේ කවුද මේකේ හදන වඩුව කියලා බැලුවොත් කිසිම විලියජාවක් නැතුව ටිකට මේ ප්‍රපංච කිරීම කරනවා ගහකුටන් විසංකිතං මං උට හදන්න තියෙන ගහේ කැණිවල විනාශ කරා විසංඛාරගතං චිත්තං ඊට පස්සේ මගේ හිතේ සංස්කාර පහළ වෙන්නේ නැහැ මේක හරිද වැරදිද හොඳද නරකද දිගද පළදද මමද ඌද මොකක්වත් නැහැ විනිශ්චය කරන්න නැතුව සබ්බ සංකාරයේසු අනිච්චා සංඥා කිසිම සංස්කාරයක් කියොත් මට විඳවන්න වෙනවා. අව සංස්කාර නොකර ඉන්න බලන්න. ඒකට කියනවා සබ්බේ සංඛාරා දුක්ඛ. අපි යමක් විනිශ්චය කරන යමක් චේතනා කරන යව අදිෂ්ඨාන කරන යමක් හිතාමතා කෙරුවා නම් ඒ ටිකට විතරයි ගෙවන්න වෙන්නේ. ඒ නිසා සබ්බේ සංඛාරා දුක්ඛ කියන එකට මේ පිළිසෙච්චට කලබල වෙන්නේ නැහැ. මොකද හොඳට කනට ඇහිලා තියෙනවා. හැම චේතනාවක්ම හැම සංස්කාරයක්ම හැම අදිෂ්ඨානයක්ම දුක පිණිස හේතුනවා. ගස්කොලන් කිසිම චේතනාවක් නැතුව ඉන්නවා. ගස්කොලන් වලට දුක් නැහැ. කර්ම රැස් වෙන්නේ නැහැ. මනුෂ්‍යයන් දිනවා කර්ම රැස් කිරීමට විල් කියලා එකක් ෆ්‍රී විල් නැත්නම් ස්වච්ඡන්දය කියලා එකක් මේක දන්නතෝ පාවිච්චි කරුවොත් එයා කරන්නේ අල්ලපු ගෙදර ළමයාට උපැන්න සාතිකට අසං කරන තාත්තයි කොටුයි මොනවා කරන්නේ? ඉතින් මේක අත්සන් නොකර සිටීමේ හැකියාවක් අපිට බුදුදහමසේ දීලා තියෙනවා. මේකට පොඩ්ඩක් හොයලා බලලා කටයුතු කරපන් කියලා. ඒක නිසා හිත පිට ගියයි කියලා පශ්චාත්තාප වෙන්නේ නැහැ. ආපහු ගෙනලා හිත තැම්පත් කරලා ඒක පැත්තකින් අකුසල් කර්ම වෙන්න දෙන්නේ නැහැ. හැබැයි දැනගන්නවා පරණ කර්මෝලි ආයෙ ඔබ ඇවිස්සෙනවා. බලක්කන්න බෑ. අලුත් කර්ම නැති වුණාට කරන කර්ම වල විපාක වාර තියෙනවා. ඒක කාටවත් චෝදනා කරන්න බෑ. මේක අහවලා කරා එවම නෙවෙයි. මේකෙදි විනිශ්චය කරන්න එපා. වෙන විදිහකට කියනවා ওই විච්ච දෙයට නමක් දාන්න එපා. දැක්කට මොකද නොදැක්කා වගේ හිටපන්. ඇහුණාට මොකද නැහැ වුණා වගේ හිටපන්. ඇස්සත්තේ නමුත් පොට්ටෙක් වගේ හිටපන් කියලා. ඉතින් ඒ ටිකත් බුදුරජාන්සේ දේශනා කරලා තියෙනකොට අපිට ඕක කියන්න බෑ මේ සීලයක් සමාධියක් නැති කෙනෙකුට මේක අදාළ වෙයි තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා PhD නෙවෙයි ඩබල් ડોක්ටර් කෙනෙක් කරන්න. භාවනා කරගෙන යන වෙලාවේදී යම් වෙලාවක තමයි තේරෙනවා නම් මේ নানা ආකාර මේ ප්‍රවාහ ගලන වෙලාවක මේවට අයිතිවාසිකම් කියන්නේ නැතු මේක දිහා බලාන හිටියොත් මොකද්ද පෙරනෝ දැක්ක දර්ශනයක් මේක ඇතුලේ තියෙනවා. අපි හිතුවට වැඩිය අන්‍යෝන්‍ය ප්‍රත්‍යක් තියෙනවා. මේක ඇතුලේ දෙපැත්තටම ගන්නවා. පහළ සිට ඉහළටත් ගන්නවා, ඉහළ සිට පහටත් ගන්නවා. විනිශ්චය කරන්න පිළිහිටියොත් අපිට අත බේර ගන්න පුළුවන් වෙන්නේ. බුදුහාසිත සඳහන් කරනවා සමන්ති සබ්බන්ති ලෝකේ මේ මේ ප්‍රවාහයේ දිගට පහළට යනවා නෙවෙයි අතුරු අතුරුමැද එහාට මෙහාට යන ප්‍රවාහ රාශියක් තියෙනවා. ළඟ පල්ලෙහාට විතරක් නෙවෙයි. එහාට මෙහාට ප්‍රවාහ රාශියක් තියෙනවා. ඒ අනුබුද්ධ ජානසික කොහොමද සාංශ මෙහෙව් ගඟක් කීකරු කරන්නේ? ඔක්කොම එක දිගට පල්ලෙහාට යනවා නම් මේ පීර පොන්දර කොණ්ඩයක් වගේ නෑ මේ කොණ්ඩය ඇතුලේ විශාල පටලැවිලි තියෙනවා පුතේසිනා කරන සතිතේ සංනිවාරේ පඤ්ඤායේතේ පිටියේතේ සතියෙන් අපිට උඹට දැනගන්න පුළුවන් මේක ඇතුලේ පොඩි වැඩසටහනක් යනවා කියලා පොඩ්ඩක් කීකරු කරන්න පුළුවන් හැබැයි නතර කරන්න බෑ නතර කරන්න බෑ මේ යන වැඩසටහන අල්ලන්න පුළුවන් මේ හොරමුල වැඩ කරන්නේ මෙහෙමයි කියලා. ඒ ප්‍රඥාවෙන් තමයි කරන්නේ. ඒ ප්‍රඥාවෙන් කපනකම් සත්‍ය අවබෝධ කරන වෙලාවේදී විනිශ්චය කරන්න එපා. ඔක ඕම වෙන්න දෙන්න තවසරයක්. ඒකට අපි කියනවා සීක. හික්මෙන්නයි කියන. ඉතින් සදාචාරවාදියා කියන මොච්චර වහන කරනවා ආය ආය මොක වෙන්න දෙන්නේ. මොකට ඔක නතර කරන්න එපායි කියන. මේ ආර්ය පරිශ්‍රණය කරන එක නගන්න එහෙම නතර කළොත් ඒක කෘත්‍රිමයි. මේක නැවත නැවත වෙන්න දීලා හරියටම දැනගෙන වැඩේ කරන්න ඕනේ. ඉතින් ධාර්මික මුවන් පැලසේ අරකලේ ගෙදිට ඕරු වගේක් ඇවිත්. ඇවිල්ලා මෙයා හාමිනේට කතා කරලා කියනවා ගේ හරනවා. පහනපත්තු කරන්න එපා. රැකගෙන ඉමු කියලා. මේ ටික වෙලාවක් යනකොට මැනිකේ කියනවා දැන් නම් ඔළුව දැම්ම ගහන්නේ. ආරච්චිල කියනවා නෑ නෑ ඉස්සලා දාන්නේ මුට්ටියක්. මුට්ටියට ගැහුවොත් හොරාපයින්. මුට්ටිය දැම්මට පස්සේ බෙල්ල දාන්නේ. එතකොට ගැහුවොත් බෙල්ල ඇතුලේ කඳේ තියෙන්නේ. ඒ නිසා පළවෙනි දරේ ගහන්න එපා. මුට්ටි දකින්නට පුරාන්න එපා. දාලා ආයෙත් මුට්ටි අරගෙන ඊට පස්සේ දැන් කවුරුත් නැති බව දන්නවනේ. ඊට පස්සේ ඔළුවේ ඉඳලා දාපිලාවේ අපිට වෙලා තියෙන්නේ අපි අර කනබල්ලම් ගන්නවා වගේ කරකෝලා කරන මුට්ටි දෙක නැගලා තියෙන අලුතුරු අවුදෝසල කනබල්ලම් ගන්නවා. ඒ මුට්ටි ඇතුලේ තියෙන ගොම. අර කරකෝලා කරපුවම අර මුට්ටි වෙච්චාම ඇඟ පුරාම ගොම නම් ටිකක් හොඳයි. නරක දේවලුත් තියෙනවා. කනවල්ලන්ගේ හිත තමයි පුතඥයාගේ වැඩේ. ඒ නිසා හදිසි වෙන්න එපා මුට්ටිය දානකොටම ගහන්න. මුට්ටිය ගියාට පස්සේ ඔළුව එනවා. ඒකවල විනිශ්චය කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ කෙලෙස් එක්ක වැඩ කරනකොට කෙලෙස් වැඩ කරන චපල ස්වરૂපේ මායාවී ස්වરૂපේ ෂට ස්වરૂපේ හොඳට දැනගෙන ඔබ නැවත සැරයක් වෙන්න දෙන්න. ඒ රාහසොත්තු සේවයේ බලන ඉන්න කෙනෙක් හොරෙක් දැක්කද අල්ලන්නේ නැහැ. එයා ඒ හොරකම නැවත නැවත වෙන්න දැරලා තමයි පොලිසියට කියන්නේ මට අල්ලන්න අයිතියක් නැහැ මේ වෙලාවට වෙන මම පෙන්නන මනුස්සය ඒකට ලේපිට අල්ලන්න පුළුවන්. එයා එතෙන්ද යනකම් පළවෙනි සැරේදීම සැක කරන්නේ මොකද ඒකට අහිංසක මිනිසෙක් වෙන්න පුළුවන්. අන්න ඒ හැකියාව පොලිසියට නැහැ. ඒක තියෙන්නේ මහසුතු සේවාවට විතරයි. ඒ නිසා මේ කෙලෙස් වල ගැඹුරු කෙලෙස් ඔය කියන්නේ උඩ තියෙන පරිඋත්ථාන වීතිකම කෙලෙස් පරිඋත්ථාන නෙවෙයි. අර ගැඹුරු කෙලෙස් ආවට කලබල වෙන්න එපා. එයා ඇවිල්ලා නැවත නැවත මේ රංගනය රඟන්න ආවේ. පිළිලෙජ්ජ නැහැ කෙලෙස් වලට. බලාන ඉන්නකොට තේරෙනවා බුදුරජාණන් වහන්සේ කොහොමද මේ ගෙවල් හදන හොර අල්ලගත්තේ කියලා. ඒ නිසා මේක සෑහෙන කාලයක් සැලසුම් කරලා හොරමුලක මහානායකය අල්ලන්න වගේ. ඒ නිසා අපි වැඩමුළුවේ පළවෙනි දවසේ දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ ඔය කතා කරන්න ගියා නම් අපිට මේක ග්‍රීක් වගේ වෙනවා. තේරෙන්නේ නැතුව යනවා. දැන් උනත් නම් මට සැකයි දැන් ඉදිමත් ඉන්න වෙලාවක තේරුණාද කියලා. කමක් නෑ. ඒක ප්‍රශ්නයක් නෑ. අඩු ගානේ මේවා කියන කෙනකොට දැන් මට තේරෙනවනේ දැන් මේ බණ කියන්නේ. ඒක ඒක පොඩි සෙල්ලමන්නේ ඕගොල්ලන් සෑහෙන පිංචිත් දෙනවා. ඕගොල්ලෝ ඉඳන් හිටියොත් අපිට ප්‍රශ්නයක් නෑ. මම අහන්න කවුරක් කරන්නේ නැත්නම් කොහොමද කච්චිය ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි මෙතෙක් කරු බණ භාවනා වලින් ඉගෙනගත්ත දේවලින් ලැබිච්ච මේ ශක්තිය අපිට කවදා හරි ලේ පිට මේක දැකගැනීමේ ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව අන්ත කරනවා ශිරු දිනාට ධනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ලොකු සංඥාතවාදී නැහැ කියලා කිව්වා ලොකු සංඥාතේ සංකායක අමනක් කියලා තියෙන ඇත්තටම හිත ඊළඟට කියනවා. වැඩමුළු දිගටම ඉන්න ඉතින් අපිට ඉන්න කාලේ ලොකු පිළිච්ච ගතියක් තිබුණා. අද ලොකු සංඥාතේ නැහැ. අපි ඒ නිසා ඒත්තාවතාචාදී ගාථා සජ්ජායනා කිරීමෙන් අපේ දවසේ වැඩපිළිවෙලේ දේශනාවෙත් සම්ප්‍රදාන කුල නිමාව සටහන් කරමු. එත්තාවත ආචනම්මේ දී සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවත ආචනම්මේ දී සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු එත්තාවතාච ගම්මේ හි සංගතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා චිරං රක්칸තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආසාසත්තා ච බුම්මත්තා දීවානාගාමයිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතියේනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං වෝ ඥාතියේනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං වෝ ඥාතියේනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තියා විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු ධාව නිබ්බාන පත්‍යා සාදු සාදු සාදු